ඉතින් ඒකෙදී මේ වැඩමුළුව සඳහා ප්‍රධාන වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකප්ප කියන સંદર્ભයයි. එහෙම නැත්නම් අපේ අවතුම් පැවතුම් අපේ කල්පනාවල් කියන එකයි. ඉතින් පහුගිය දවස් 3-4ෙම අපි උත්සාහ කළේ යම් කිසි කෙනෙකුගේ මිච්ඡා සංකප්ප වැරදි අදහස් සම්මා සංකප්පය බාටපත් වුණාට පස්සේ ඒ කෙනාට සායේ මිච්ඡා සංකප්ප පදනම් කරගෙන ඇති වෙලා ආපු ඒ ගොඩාක් පාපක කුසල ධර්ම චරාදිරාවටපත් වෙන හැටි සම්මා සංකප්ප නිසා බොහෝ කුසල ධර්ම දියුණුවට පරිජීවටපත් වෙන හැටි. ඉතින් ඒක බැලු වැල්මට පේන්නේ බුද්ධලේගේ సంతානය ඇතුළත තමන්ට පෞද්ගලිකව දැක ගන්න පුළුවන් ආධ්‍යාත්මික එහෙම නැත්නම් ආගමානුකූල ගුණ විශේෂයක් විදියටයි ඒ නිසා <clears throat> ඕනම වෙටි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් මේ විදිහට සම්මා සංකප්පයක් කරා යම් කිසි කෙනෙක් කැලයකට වැදිලා ගහක් මුලට වෙලා ශූන්‍යාකාරයකට කියලා භාවනා කරනකොට ඒ පුද්ගලයා ආත්මార్థකාමීව තමන්ගේ සුද්ධිය දියුණුව අභිවෘද්ධිය කල්පනා කරන නිසා ඒ කෙනාගෙන් සමාජයට එහෙම නැත්නම් ප්‍රසිද්ධ වශයෙන් ජන විඥාණයට සේවයක් වෙන්නේ නැහැ කියන චෝදනාව සාමාන්‍ය තේරවාදයට නිතරම නැගෙන චෝදනාවක්. නමුත් මේ ਸਰවචනාංශයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ හැටියට යම් කිසි කෙනෙක්ගේ සංකල්පමේ වෙනසක් ඇති වුණොත් ඒ කියන්නේ මිච්ඡා සංකප්ප වල ඉඳලා සම්මා සංකල්ප වලට යහ කල්පනාවකට ඒ පුද්ගලයාට ඒ අනුව ඒ පුද්ගලයාගේ යහපත් වචනය පහළ වෙනවා කියන එකයි මිච්ඡා සංකප්පස්ස සම්මා වාචා පහෝති කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට ඇතුළත මේ පුද්ගලයාගේ මති මතාන්තරවල ඇතිවෙන මේ වෙනස නිසා ඒ පුත්‍රයා වචනයක් බිඳිනකොට ඒකේ මිච්ඡා වාචාවට බොරුව කෙලම හිස් වචන පරුස වචන කියන ඇති වෙන්න පුළුවන් ඒ වචී දුස්චරිත රාශිය ක්‍රමයෙන් ඇනහිරින්න පටන් ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයා ඇසුරු කරන ඕනම කෙනෙකුට වුණත් ඒ පුද්ගලයාගේ සංකල්ප අනුව වචනය වෙනස් වීම ආචාර ධර්ම යටතේ එහෙම නැත්නම් <clears throat> බයලජ්‍ය දෙක යටතේ සමාජ ධර්මයක් විදිහට ලොකු දායාදයක් සිද්ධ වෙනවා. ඒක නිසා චෝදනා කරන්න අමාරුයි. ඒක පුද්ගලිකව නතර වෙන ಗುಣකදම්බයක් කියලා. ඒක ජන විඥාණයටත් යනවා, ආචාර ධර්ම වලටත් යනවා. එහෙම නැත්නම් සීලයටත් සම්බන්ධ වෙනවා. වෙන විදිහකට මේක භාවනා කරන කෙනෙකුට අගය කරන්න පුළුවන් යමෙක් තමන්ගේ වචී දුස්චරිත කාය දුස්චරිත කියන එහෙම නැත්නම් වචනයේ නපුරුකම් ක්‍රියා නපුරුකම් නතර කිරීමට සීල ශික්ෂාවක් ඉදිරිපත් කර ගන්නවා නම් ඒ සීල ශික්ෂාව හරි හැටියට සිද්ධ වෙන්නේ එයාගේ සංකල්ප හරි පැත්තට ආවට පස්සේ තමයි. යම් කිසි කෙනෙක්ගේ ඇතුළත සංකල්ප වල හරියක් නැතුව සම්මා දිට්ඨිය යහ දැක්මේ හරියක් නැතුව රකින්න සීලය අංග සම්පූර්ණ වෙනසක් ඇති කරන්නේ බොහෝ විට සීලබ්බත පරාමාශයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිකන් වෘතයක් වශයෙන් සීල් රැක්කට හැබෑ වෙනසක් සිද්ධ වෙන්නේ සම්මාදීටි සම්මා සංකප්ප වෙනස් වුණාට පස්සේ. ඒක නිසා <clears throat> බෞද්ධ සාමාන්‍ය ඉගැන්වීම් ක්‍රම හැටියට සීල සමාධි ප්‍රඥා වශයෙන් ඉදිරිපත් කරලා තියෙන අපේ මේ ප්‍රතිපදාව ත්‍රිවිධ ශික්ෂාව ත්‍රිවිධ ශාසනය <clears throat> ත්‍රිවිධ අංග මේ ක්‍රමේදී පටිච්චසමුපාද ක්‍රමයට සීලය නිසා සමාධි හරහා ප්‍රඥාව හැබෙනවා වගේම ප්‍රඥාව හරහා සීලය අලුතෙන් වරණගෙන පටන් ගන්නවා. සීලය අලුතෙන් නිර්වචනය වෙන්න පටන් ගන්නවා. සීලයට අලුත් පණක් එන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන්ම කියනනම් ඒ පුද්ගලයාට සුභසිද්ධිය එළවෙන අර්ථ සිද්ධියක් ඇති කරන සීලය අනිවාර්යයෙන්ම ප්‍රඥාව හරහාම එන්න ඕන. ඉස්සලා ඉන්නේ ඇත්තටම අපි බෞද්ධ හැදියාව කරද ගත්තොත් අපි සීලයට පෙළඹෙන්නේ ප්‍රඥාව හරහා නෙවෙයි ශ්‍රද්ධාව හරහා. ඒක ඇති වැරද්දක් ඇත්තේ නෑ. අපි මේ දුසිල්වන්තකම අශ්‍රද්ධාවක් විදිහටත් සිල්වන්තකම ශ්‍රද්ධාවක් විදිහට පටන් අරගෙන භාවනා නොකර හිටියොත් අපි ওই මතේම මැරිලා යනවා. නමුත් භාවනා කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට කවදා හෝ Tamange සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන විදිහට දෘෂ්ටිය සහ ආකල්ප මේ වෙනසක් ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා මෙතෙක් කල මේ බොරු කියන්ට, කේලම් කියන්ට, පරිසෝචන කියන්ට නරක වැඩ කර නරක දුස්චරිත වචන කතා කරන්න එපා කිව්වේ ඇයි කියන එක හොඳට තේරුම් ගන්න හරියටම මේ සීලය සමාධියෙන් පෝෂණය ලබන වෙලාව ප්‍රඥාවෙන් සීල සමාධි නෙවෙයි සීල ප්‍රඥාවෙන් පෝෂණය ලබන වෙලාවේ නැත්තම් ප්‍රඥාව ආසන්න කාරණා වශයෙන් සීලය හැදෙනකොට මහ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ කාරණාව සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා ඉදිරිපත් කරන ක්‍රමයට වැඩිය ප්‍රඥාව හරහා සීලය වර්ණගෙනවා. ඊට පස්සේ සීලය ආය ප්‍රඥාව වර්ණගෙනවා. මේ දෙක එකිනෙක අතර පුදුම සම්බන්ධකමක් තියෙනවා. ඒක ඔය මේ දීඝනිකායේ සූත්‍රයක බොහෝ ලස්සනට සඳහන් වෙලා තිනවා ඒ බ්‍රාහ්මණෙක් බොහොම කෝල බල බීසක් සහිත එහෙම නැත්නම් ගොඩාක් පිරිසක්ගේ නායකත්වයට පත්වෙච්ච බ්‍රාහ්මණයෙකුට සරුවච්චන් වහන්සේ පිළිබඳව ප්‍රසාද හැඟීමක් පහළ වෙලා තිබුණා. ඊට පස්සේ ආ ඒ ගෝල බාල පිරිසත් එක්කම යෝජනා කරනවා සරුවච්චන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචන සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති ආදි වශයෙන්. එතකොට මේ පිරිස ඒ බමුණට කියනවා ඔබතුමා හොඳට ඊයනයකට පැහිච්ච වයසක තල තුනක් කෙනෙක්. ශ්‍රමණපවත් ගෞතමයන් වහන්සේ තාම කලුකෙස් සහිත තරුණෙක්. ඒ නිසා එයා මේ බ්‍රාහ්මණ ආගමට එච්චර ගරු කරන කෙනෙකුත් නෙවෙයි යන්න එපා කියලා. එතකොට මේ බමුණා කියනවා නෑ ඒ ගුණවතෙක් සිල්ලතෙක් වුණාට පස්සේ වයස ප්‍රශ්නයක් නෑ අපි යන් කියලා කොහොම හරි මේ බමුණ පිටසත් එක්ක යනවා ඉතින්. ඊට සරුවචන් වහන්සේත් බොහොම මේ හොඳ අල්ලාප සල්ලාපයක් පටන් අරගෙන නැත්නම් හොඳ නම්බුකාර විදිහට මනුස්සල කතා කරලා අහනවා එයා කරගෙන යන වැඩේ නිකන් අගේ ආඩම්බරේ කරනා වගේ ඔබතුමා දැන් මේ පිරිසට නායකයෙක් මේ බමුණු ධර්ම ප්‍රගුණ කරගෙන අනුන්ටත් උගන්වමින් කටයුතු කරනවා ඔබතුමාගේ ධර්මයේ හැටියට ඔබතුමාගේ මතයේ හැටියට යම් කිසි කෙනෙකුට හොඳ බමුණෙක් කියලා කියන්න නම් තිබියතු අවම අත්‍යන්ත ගුණ ලක්ෂණ කීයක් තියෙනවද මොනවද කියලා. ඊට පස්සේ මේ බමුණා කියනවා මේ සෝන දණ්ඩ තමයි මේ බමුණාගේ නම. සූත්‍රේ නමත් ඒ නිසා සෝන දණ්ඩ සූත්‍රය කියලා තියෙන ටිකක් දිග සූත්‍රයක්. ඒ බමුණා කියනවා මේක ස්වාමීන් වහන්සේ අපේ පොත්වල බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ නිසා හොඳ සම්පූර්ණ අංග සම්පූර්ණ බමුණෙක් වෙන්න නම් එයා උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ අම්මගේ પરම්පරාවෙන් තාත්තගේ પરම්පරාවෙන් කවදාවත් නීච කුලයක් එක්ක සා සංයෝගයක් වෙලා තියෙන්න බෑ උභය කුල පාරිශුද්ධ වෙන්න ඕනේ ඒ වගේම ඒ පුද්ගලට හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ පිරිසක් ඉදිරියට ගිහිලා ප්‍රතිබල වික්ති සහිතව කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම එයාට හොඳ මේ ජීවිතය ඇතුළත ගුණවත් සිල්වත් චරිතයක් තියෙන්න ඕනේ ත්‍රිවේදයේ සම්පූර්ණ ආරගු කෙලපැමිණලා තියෙන්න ඕනේ. මේ විදිහට ಗುಣ පහක් ඒකුණ ඒ බුද්ධ ළඟ තිබුණොත් තමයි එයාට බමුණෙක් වෙන්න ඕනේ අංග සම්පූර්ණ කොම ಗುಣ තියනවා කියලා කියන්නේ. ඔබේ කුල පාරිශුද්ධ ත්‍රිපිටක ත්‍රිවේද පාරගු හොඳ පෞරුෂත්වයේන සිල්වන්ත ප්‍රඥාවන්ත කෙනෙක්. ඒතර බුදුරජාණන් කියනවා මගෙන් ওই ප්‍රශ්නය වුණා මාත් ওই ටිකම තමයි කියන්නේ. ඒ නිසා ඒක අංග සම්පූර්ණ උත්තරයක්. ඒ නිසා බොහොම හොඳයි කිව්වට පස්සේ දැන් පිරිසට බමුණත් එක්ක සෝන දන්න බ්‍රාහ්මණගේ පිරිසට සතුටක් ඇති වෙනවා. දැන් සරුවචනාංශයේ සෝන දන්න බ්‍රාහ්මණය දෙන්න එකමයි කතා කරන්න කියලා. ඊට පස්සේ සරුවචනාංශය අහනවා යම් කිසි බමුණෙකුට ඒ ಗುಣ පහම නැහැ. හතරයි තියෙන්නේ. ඉතින් එහෙම හතරක් තියෙනවා නම් මෙන්න මේ ගුණේ නම් නැති වුණත් කමක් නැහැ. අඩු ගන්න මේ ගුණ හතර තියෙනවා නම් එයා හොඳ බමුණෙක් කියලා කියනවා නම් අතහැර ඒ වගේ වෙලාවක කොයි ගුණේද අතාරින්න පුළුවන් කියලා ඊට පස්සේ අර බමුණගෙනම අතාරින්න බෑ මේක අංග සම්පූර්ණ කාරණා පහක්. නමුත් නමුත් ලෝකේ ඉතින් අංග සම්පූර්ණ නැති නිසා ඔබ වහන්සේගේ ප්‍රශ්නේ ප්‍රායෝගිකයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට එහෙම ගුණ පහම නැත්තම් ඒකේනා උභය කුල පාරිශුද්ධ නැතුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි යා හොඳ පෞරුෂත්වයක් ඇති කෙනෙක් ඉන්න ඕනේ, සිල්වන්ත වෙන්න ඕනේ, ත්‍රිවිධ පාරගු වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ කියලා. ඒතකොට පිරිස කියනවා එහෙම පාවා දෙන්න එපා. සරුවත් ශ්‍රමණ බවත් ගෞතම වෙන අතර අපේ කුලයේ වංශයට සලකන ගතියක් තියෙනවා. ඒක නිසා ඒක පාවා දෙන්න එපයි කියලා ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. නමුත් සර්වඥාන්සේ කියන ඇත්තටම ඥානවන්තව කල්පනා කරනවා නම් ওই ප්‍රශ්නෙට හොඳම උත්තරය ඕක තමයි. උප්පත්තියෙන් කෝක වුණත් මේ මාසගේ ඉතිරි ಗುಣ හතර තියෙනවනම් එයා ඇත්තටම මේ බමුණෙක් කියලා අංග සම්පූර්ණ බමුණෙක් කියලා හොඳ කෙනෙක් කියලා පිළිගන්න පුළුවන් කියලා බොහෝම අර සෝන දන් බ්‍රාහ්මණය සතුටු කරවලා පිරිසස් සංසුන් කරලා බුදුරජාණන්සේ කියනවා ඔය ಗುಣ හතරම නෑ තුනයි තියෙන්නේ. එහෙමනම් කෝකද ඊගාවට නැතුණට කමක් නැහැ කියලා කියන්නේ. එතකොට වුණ ආයශරයක් නෑ බෑ කියලා කියනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ පෞරුෂත්වයේ නැතුණත් කමන්නේ ත්‍රිවේද පාරගු වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට පිරිසේ උද්ඝෝෂණේ වැඩි වෙනවා. නමුත් බමුණා ඒ පිරිසගේ උද්ඝෝෂණ නැතර කළා සර්වචනාංශෙත් කියනවා මේක ඇත්තටම <clears throat> ප්‍රඥාවෙන් සලකලා බල දෙනකොට ඒක තමයි කරන්න පුළුවන් කියලා. සම්පූර්ණ ඊට පස්සේ අරිට වැඩි ටිකක් කලගෝසාවක් ඇති වෙනවා පිරිසේ. ඊට පස්සේ බණ අතර උණ්ඩ පස්සේ දැන් බමුණයි බුදුචානන්සේ එකගු වුණාට පස්සේ බුදුචානන්සේ ආයශරයක් අල්ලලා මිරිකනවා. ඔය ගුණ තුනත් නැත්තම් දෙකයි නම් තියෙන්නේ. ඒත් කමක් නැහැ කියලා කොයි ගුණේද පාවා දෙන්න කැමති කියලා. එතකොට බමුණ කියනවා ත්‍රිවේද පාරගු නැති වුණත් සීලවන්තයි ගුණවන්ත මේ ප්‍රඥාවන්තයි වෙන්න ඕනේ කියලා. එතනදී අර මුළු පිරිසම ප්‍රධාන වශයෙන් මේ සෝනදන්න බ්‍රාහ්මණයට විරුද්ධ ප්‍රකාශ කරනවා මේ අන්‍යාගමිකයෙක් ඉදිරිපිට අපේ බමුණු සම්ප්‍රදායයේ තියෙන ප්‍රධාන ගුණ ධර්ම තුනක් පවා දුන්නා. නමුත් සෝනදන්න බ්‍රාහ්මණයා පිරිස මේචල් කරගන්න. මේචල් කරගෙන කියනෝ නෑ. එහෙම සලකා බලනවා නම් සීලයයි ප්‍රඥාවයි තමයි වටිනා කියලා. ඊට පස්සේ බුදුන් දන්නා ඔය දෙකමුත් එකක් දෙන්න වුණොත් කෝකද අතාරින්න කැමති. එතෙන්දී සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියලා ස්වාමීන් වහන්සේ සිල්වතෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තට විතරයි සීලය තියෙන්නේ සීලයක් නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලයක් නැහැ මේ දෙක තමයි ලෝකේ තියෙන අග්‍රම ධර්ම දෙක කියලා. එතෙන්දී පුත්‍රජානන්සේ සාදු කියනවා. සාදු කියලා බුදුජානන් වහන්සේත් මේ වචනේම පුනරුච්චාරණය කරනවා ඒක ශ්‍රීමුක දේශනාවක් වෙන්නේ. සිල්ලති කෙනාට විතරයි ප්‍රඥාවක් තියෙන්නේ ප්‍රඥාවන්තයෝ විතරයි සීල් රකින්න පුළුවන් වෙන්නේ. ප්‍රඥාවක් නැත්තම් සීලයක් නැහැ. සීලයක් නැත්තම් ප්‍රඥාවක් නැහැ. <clears throat> මේ දෙක තමයි ලෝකේ පාලනය කරන ධර්ම දෙක. ඉතින් ඒක නිසා සිල්වන්ත භාවයක් යම් කිසි කෙනෙක් ගාව ඇතුළත පිටත දෙකේම කය වචන දෙකේම තියෙනවා නම් ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම ප්‍රඥාවන්තයි. එහෙම ප්‍රඥාව නැතුව රකින්න සීලය කියන එක බොහෝ විට ඒ සීලබ්බත පරාමාශය කර නැත්නම් මේ සම්ප්‍රදාන කුල ශ්‍රද්ධාවෙන් රකින්න සීලයක් පාඩපත් වෙන්න ඉඩ තියෙනවා. මම නැවතත් කියනවා ඒක වුණත් ඇති පටන් ගන්න. පටන් අර ගන්න අපි සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් අරගෙන අම්මා බුද්ධ ආගම නිසා තාත්තා බුද්ධ ආගම නිසා සිල්පද කැඩුවොත් උසාවියට යන්න වෙන හින්දා සිල්ලක්කට කමන්නේ නැහැ. නමුත් එතනින් පටන් අරගෙන මේ වගේ නෛර්යානික සාසනයක ඒක සුද්ධ කරන්න ඕන. ඒක සුද්ධ කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පෙළලා තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ප්‍රඥා අංග දෙක සම්පූර්ණ වුණාට පස්සේ ඒ සම්පූර්ණ වීමත් මේ මහා චත්තාරික සූත්‍රය ඉතාමත්ම ජවාදික ක්‍රමයට ਸਰවඥාන්සේ ඉදිරිපත් කරනවා සම්මා දිට්ඨි කස බික්කවේ සම්මා සංකප්පෝ පහෝති සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති සම්‍යක් දෘෂ්ටි ඇති කරනට විතරයි හොඳ පැහැදිලි දර්ශනයක් පෙරදක්මක් ඇති කෙනෙකුට විතරයි යහ කල්පනාවක් පහළ වෙන්නේ එයාගේ හිතුම් පැතුම් යහ කල්පනාවක් පහළ වෙන්නේ. එහෙම ඇති කෙනාට විතරයි පචී දුස්චර්චයක් නැති සම්මා වාචාවක් පහළ වෙන්නේ. ඉතින් ඒක නිසා එතන මේ පෞද්ගලිකව දියුණු කරගන්න මේ ප්‍රඥාව නිසා ඒ පුද්ගලයාගේ බාහිරයට සම්බන්ධ වෙන වචනීය සම්බන්ධව පුදුමාකාර හික්මීමක් ඇති කළ දෙන්න පටන් ඒ හික්මීම ආණ්ඩුවට බය නිසා, පොලිසියට විලංගුවට වැටෙන්න බය නිසා, ගුටි කණ්ඩ බය නිසා නතර කරගෙන යන්නේක ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවට සාධනීය කාරණාවක් වෙන්නේ නැහැ. කවදා හරි ඒ පුද්ගලයාට තේරුණොත් හොඳ ඇතුළෙම තේරුම් අරගෙන මේ වචනය කීකරු කරගන්නවා කියන එක වචන කීකරු කරනවා කියන එකේ වචන වචී දුස්චර්චන අත කරනවා කියන එක. එහෙම නැත්නම් කාය දුස්චර්චන අත කරනවා කියන එක ඇතුළතින්ම සාධාරණීකරණය වෙන්න ඕනේ. ඒ සාධාරණීකරණය වෙන්නේ Tamange සංකප්පේ හරියට පස්සේ තමයි. ආන්නේ මේ වෙනස වුණාට පස්සේ තමයි මේ කුද්දලගේ පෞරුෂත්වයේ වෙනසක් හැබැයි රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙලා ඊට පස්සේ මේ මිනිස්සයා දවල් මිගිල් රැඳණියෙල් නෙවෙයි කියනවා එකක් කරනවා එකක් නෙවෙයි කියන දේ කරන කරන දේ කියන යථාවාදී තථාකාරී தത്വයටපත් වෙන්න වග වෙන්නේ මේ සංකප්පේ හරි ගියාට පස්සේ තමයි. ඉතින් ඊට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ විදිහට මේ සංකප්ප නැත්නම් තමන්ගේ ආකල්ප සකස් කරගත්ත නිසා ඒ පුද්ගලයාගේ ඇතුළතින්ම බොරුව, කේලම හිස්සචන් පරිසචෙන් අතර වුණාට පස්සේ ජීවිතයේ සංකීර්ණතා, ජීවිතයේ අනවශ්‍ය ප්‍රශ්න, sannivedana ප්‍රශ්න පුදුමාකාර ප්‍රදේශයක් නතර වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල ඒ පුද්ගලයා හිතන්නේ මේ Taman මේ කතා කරවට කතා කරාට ඒක කොච්චරක් දුරට ඒක බොරුවක් වෙනවද කේලමක් වෙනවද හිස් වචනක් වෙනවද පරිස වචනක් කියන එක ගණන් ගන්න නැතුව ඒ කතා කිරීම නිසා පරිසරයට වැරදි අදහස් ගිහිල්ලා sannivedane වැරදිලා ජීවිතයට අනවශ්‍ය ලොකු සංකරතාවයන් ආවට පස්සේ ඒ පුද්ගලයා වැරද්ද දකින්නෙම බාහිරේ අය මයිත් එක පැටලෙනවා. බාහිරේ අය තමයි මට මේ කරදර කරන්න කියලා. නමුත් සම්මා සංකප්පය හදාගත්ත දවසේ තමයි තේරෙන්නේ ඒ බාහිරේ අය අපිත් එක්ක පාටලා වෙන්නේ ඇතුළතින්ම තමන්ගේ මේ සම්මා සංකප්පේ නැත්නම් යහ කල්පනාව හරිය නැති නිසායි කියලා. ඉතින් ඒක හරියට පස්සේ ඒ සම්මා සංකප්පේ හරියෑමෙන් ගොඩාක් කුසල කර්ම සිද්ධ වෙනවා. ඒ වගේම ඒ පිළිතුර වචනය පිළිබඳව සෑහෙන වග වෙන්න පටන් ගන්නවා. අන්නේ වග වීම නිසා තමයි ඉතුරු වෙන දවසක ඉතුරු වෙන ශක්ති ප්‍රමාණය, කාලය ප්‍රමාණය, sannivedanayේදී ඇති වෙන ඍජුකම නිසා මේ පටලවිලි අඩුවීම හිතා ගන්න බැරි තරම් මේ ශාන්තියක් විවේකයක් කරන් දෙනවා. ඉතින් ඒක මම කියනවා මේ ගිහිව ඉඳගෙන භාවනා කරන අයගේ මෙතන ප්‍රධානම දෝෂයක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ ගීකව ඉඳගෙන භාවනා කරනවා කියනකොට අපි කොච්චර වතුර පෙරෙවත් මේ ඇහිදල් කූඩේකට වතුර පුරනවා වගේ තියෙනවා. ඒක හිල්ලෙච්චි මුට්ටියක් අරගෙන අපි කොච්චර වතුර පෙරෙවත් හිතින්නේ නැහැ. වතුර පෙරෙන එකේ දෝෂයක් නෙමෙයි. මේ මුට්ටියේ හිල් තියෙන නිසා. ඒ හිල් වලින් ප්‍රසිද්ධ ප්‍රකාශනයක් කරන්න පුළුවන් අපි අපායට යන්නේ බෝ කායික දුස්චරිත නිසාවත් මනෝ දුස්චරිත නිසාවත් නෙමෙයි 90%ක්ම වචී දුස්චරිත නිසාමයි. දස අකුසල කර්මපතයන් ගන්නකොට කාය දුස්චරිත තුනක් තියෙනවා සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය. මනෝ දුස්චරිත තුනක් තියෙනවා වචී දුස්චරිත හතරක් තියෙනවා. කටවට කර වැට බැඳත් රටවට කර වැට බැඳත් කටවට කර වැට බඳින්න බෑ කියලා අපි මේ නොදැනුවත්කම නැත්නම් මේ කට තිනවට කතා කරනවා කට කහනවට කතා කරනවා කියන කතාව නිසා අපි කොච්චර පටලැවිලි කොච්චර අපි මේ භාවනාවේදී ඇති වෙන ඒ ජවය ඒ ප්‍රභවය නැති කරගන්නවද කියන එක හරියම අමාරුයි තවත් වචනකින් විස්තර කරලා දෙන්න. කවදාරි තේරිච්ච දවසේ වෙනකොට ඒ මිනිස්යාට මුනි කියන නම කියන්න වෙනවා. මුනි කියලා කියන්නේ කතා නොකර ඉඳගෙන එයා අරස කරගන්න. ඉතින් ඔය අරණ්‍යගත වීමේ වටිනාකම රුක්ක මූලගත වීමේ වටිනාකම ශූන්‍යාකාරගත වීමේ වටිනාකම එතනදී Tamanට අවශ්‍ය නම් කතා නොකර ඉන්න පුළුවන් නිසා. දැන් සමාජයකට ගිහිලා කතා නොකර හිටියොත් ඒ මිනිස්සු වැරදි ආකල්ප ඇති කරගන්නවා. ඒ නිසා කැලේකට ගිහිලා කතා නොකර හිටියට ගස් කල් ලැබිලා අපිට මොනවක්වත් කියන්නේ නැහැ. ගහක් මුලට ගිහිලා කතා නොකර හිටියට මොනවක්වත් කියන්නේ නැහැ. ශූන්‍යාකාරට ගිහිලා කතා නොකර හිටියට මොකක්වත් කියන්නේ නැහැ. ශූන්‍යාකාරයේ ඉන්නේ ශූන්‍යාකාරය අගය කරන જાතියක්. අපි ආගය කරන්නේ නැති කෙනෙක් හිටියොත් ඒත් කතාව පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මම ඔය කීපතාවක් මතකයි මතක් කරලා මේ මේ දුන්න මේ නිදර්ශනයක් බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ කැනඩාවේ භාවනා කරන්න ගියාම බෞද්ධ මධ්‍යස්ථාන නැති නිසා කතෝලික පල්ලියක් අරගෙන දවස් 10කට භාවනා කරලා තිනවා. ඒගොල්ලෝ කියන ගාන ගෙවලා එනකොටත් ඒ සුදු ස්ථානේ බාර දීලා තිනවා. යනකොටත් ස්ථානේ බාර දීලා ඉතින් බොහොම ලස්සනට මේ ගණතුණි කරලා තියෙනවා. නමුත් ඊගාව සැරේ ගිහිල්ලා ඊගාව රොද්දේදී බුක් කරනකොට එතන හිටපෙක් නැකවලු ඕගොල්ලන්ට ඊට පස්සේ මේ ස්ථාන දෙන්නේ නැහැ කියලා. ඊචාර බුක් කරන්න ගියේ කරාන්ට හරි සැකයක් වතුනාලු මොකක් හරි අපේ ඇති. හානියක් වෙලාද නැත්නම් හිචනාමෙට හානි වෙලාද? ඇයි අපි ඕගොල්ලෝ කියපු විදිහට කටයුතු කරන්නේ නේද කියලා. ඉතින් ඒ කට්ටිය මුලින්ම කිසිම සාකච්ඡාවකට කැමති නැතුව කොන්දේසි විරහිතව දෙන්න බෑ කියලා තියෙනවා. ඊපස්සේ දෙතුන් සැරයක් ගිහිලා හොයලා බලනකොට ඒගොල්ල කිව්වලු ඕගොල්ලෝ දවස් 10 ඇතුළත ඉඳද්දී එක්කනාට එක්කන කතා කරන්නේ නැතුව හිටියේ බිල්ලෝ වගේ අපේ තියෙන සමාජ ක්‍රමයේ හැටියට ඒක සම්පූර්ණ නීති විරෝධී මේ සමාජ විරෝධී වැඩක්. ඒක නිසා මේ කතා නොකර ඉන්න එක ඒක තමයි ඕගොල්ලෝ කරපු වැරද්ද කියලා. රිට්‍රීට් කාලේ එකිනෙකාට good morning කියපු නැති ඉන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා විස්තර කරලා දීලා තිනවා අපේ භාවනා ක්‍රමයේ වැදගත්ම අංගයක් තමයි මේ දවස් 10 කතා නොකර සිටීමට අපි ගත්ත මේ අදිෂ්ඨානය කියලා. අර ඒ ඒ පිළිතුර අර මේ මනුස්සයාට මොනම විදිහකින්වත් අදාහ ගන්න බැරි වුණා. ඊට පස්සේ මෙයා විස්තර කරලා පස්සේ පුදුමාකාර ගෞරවයක් ඇති වුණාලු මේ කතා නොකර සිටීම සීල වෘතයක් භාවනාට කරන අනුග්‍රහයක් හොඳටම හැදිච්ච සදාචාර සම්පන්න මිනිස්සුගේ වැඩක් කියලා හිතලා තිබුණ නැතුලේ මිනිසයා. ඒෂා කතා නොකිරීම නිසා සමාජශීලී නෑ කියන මට්ටමක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි සමාජය කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි කාලේ. අද තියෙන ප්‍රධානම දේ තොරතුරු තාක්ෂණය. මේ තොරතුරු තාක්ෂණය කරන්නේ දොඩමලු කරන එක. වේදිකා බැඳගෙන ටෙලිවිෂන් හදාගෙන රේඩියෝ හදාගෙන පත්‍ර හදාගෙන නැති කුණු කන්දල් දොඩමලු කරනවා. දොඩමලු කරලා වුණාට පස්සේ මේ මචං නිදාගත්තට රෑ තිස්සෙත් දත්පිටි කකා වැඩි හිණ දකිනවා. භාවනා කරන්න ගියාට පස්සේ තීතිවිලි වැඩි කියලා කියනවා. ඉඳගත්තාම හිතවිලි වැඩි කියනවා. ඉතින් වදේ මොකද කරන්නේ දවල් 30ෙම කරන්නේ මේක අවසනවා නම් ඒ කට නතර කරපු ගමන් අර ඇතුලේ තියෙනව ගොජ දාන්න පටන් ගන්නවා. කවදා හෝ යම් කිසි කෙනෙක් මේ සම්මා සංකප්පය හරහා මේ වචනයේ තියෙන නපුර මේ වචනේ තියෙන කුප්පණ ගතිය අවසන් ගතිය තේරුම් ගත්තොත් ඒ කෙනාට තේරෙයි අපි කන ආහාර වලින් 60කට වැඩිය පිච්චෙන්නේ වචන කතා කරන්නේ. ඒක හොඳටම තේරෙනවා ගුරු වෘත්තිය කරන කෙනාට ගුරු වෘත්තිය කරන කෙනාට දවසට පැය 5යි දෙන්නේ වැඩ කරන්නේ. අනිත ඕනම රස්සාවක් පැය 8ක් කරනවා. ගුරු වෘත්තිය කරන කෙනාට මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙනවා. එහෙම නැත්තම් කරගෙන යන්න බෑ. පේන්නේ නම් අංග මහන්සිලා කරන එක අමාරුයි කියලා. නමුත් ඒ තරම්ම මේ වෙහසක් අවශ්‍ය වෙලා තියෙනවා මේ කතා කිරීමට. ඒක නිසා එතනින් කොච්චරක් අපේ මේ ශක්තිය, ඒ වගේම අපේ එකලාසය, ඒකාග්‍ර භාවය කොච්චර කැඩෙනවද කියලා තේරුම් ගන්නට තේරුම් ගත්ත දවසක ඒ තේරෙයි මේක තටමලා හිතලා අදිෂ්ඨාන කරලා ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඇතුළතින්ම තේරුම් ගන්න ඕනේ සම්මා සංකප්පය හදාගෙන සම්මා වාචාවට සම්බන්ධ වෙන්නේ මේ සම්මා සංකප්පය හරහා සම්මා වාචා කියන එක බුදුරජාණන් වහන්සේගෙන් අහම්බෙට සම්බන්ධ කරපු එකකුත් නෙමෙයි සම්මා සංකප්පයේ ਸਰවචනanse දේශනා කළා තියෙනවා මේ ලෞකික ක්‍රමයක් තියෙනවා ලෝකෝත්තර පැත්තක් තියෙනවා ලෞකික ක්‍රමයේ සඳහන් කරන්නේ පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. පින් සිද්ධ වෙන මේ භව සම්පatti ලබා දෙනෙකුත් ඉනවා. ඒ වගේම මේක අරිය අනාශව ලෝකුත්තර මග්ගංගා කියලත් අපි පෞගේ දවස්වල සාකච්ඡා කරා සම්මා සංකප්පේ. එතකොට සරුවචනාංශය සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුගේ අරිය චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ග භාවේතු ආකප්ප වික ආකල්ප විකල්ප ඒ වගේම චේතස අබිනිරෝපන අප්පන ව්‍යප්පන වචී සංඛාර මෙන්න මේ වචන සෙට් එකක්ම ලස්සන ප්‍රදේශයක් ਸਰවචන සපේනවා සංකප්ප කියන එකේ අඩිය ඒකෙදී වචී සංඛාර තමයි සංකප්ප වල අන්තිම ලයිස්ට් එකේ තියෙන්නේ වචී සංඛාර කියලා කියන්නේ ත්‍රිපිටකයේ අනිත් තැනකින් අපි සාකච්ඡා ගත්තොත් මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක ඒ නිසා අපි වචනයක් බින්දින්න ඉස්සර වෙලා වචනයක් මේ එළියට දාන්න ඉස්සර වෙලා ඒ වචනේ ඇතුලේ පෙළ ගැහෙන්නේ මේ විතක්ක ਵਿਚාර ස්වරූපෙට තමයි. ඉතින් මේ විතක්ක ਵਿਚාර දොඩමලුකමක් තියෙනවායි කියලා කියන්නේ වචනේ නොබිඳුනාට හිත ඇතුලේ ඇතුළත කතාව තියෙනවා කියන එක. දොඩමලු ගතිය තියෙනවා. ඉතින් අපිට ඒ දොඩමලු ගතිය තියෙද්දී ඇතුළත කතා නොකර ඇතුළත තියෙන කතාව කාට හරි කතා නොකර හිටියොත් මානසික අසහන එනවා. ඒක බටහිර ලෝකෙත් හද බල විදියට තියනවාද? ඒ මිනිස්සෙක් මිනිස්සු දෙකම කතා කරන්නේ නැති නිසා ඔය ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කවුන්සලින් කියලා ඒ සයිකියාට්‍රි දන්න කෙනේ කර්මනසට කතා කරන්නයි. කතා කරනකොට අර මානසික අසහන ඔක්කොම ඒකෙන් අයින් වෙලා යනවා. ඒ මොකද මේ පුද්ගලියෝ පුද්ගලියෝ කතා කරන්නේ. ඉතින් ඇතුළේ ඇත ඇතුළතර ගොජ දාන ගතිය දිගටම මේ පැහැෙන ගතියට එනවා. ඉතින් ඒක නිසා කතාව හරහා තමයි ඒ විතක්ක ਵਿਚාරවල ඇති වෙන ඒ පැහැෙන ගතිය, ගොජ දාන ගතිය, දොඩමළු වෙන ගතිය එළියට දාන්නේ. ඉතින් එළියට දැම්මේ නැත්තම් අතුරත ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කවදා හෝ ඒ විතක්ක ਵਿਚාර දෙක සංසිඳවගත්තේ නැතුව වචන කතා නොකර හිටියත් කතා කරත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට භාවනාවේදී කොහොමද අපි මේ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව එළඹෙන්නේ? අපි දන්නවා සමත භාවනාවේදී අපි ඊත් මතක් කරගත්ත විදිහට මේ විතක්කය අපි පාවිච්චි කරනවා මෙනෙහි කිරීම වශයෙන්. මෙනෙහි කිරීම කියන වචනය මානසිකාරය කියන වචනෙන් ආපු එකක්. මේක විතක්කයට තියෙන නම. ඒක නිසා අපි ආස්වාස් ප්‍රසවාස භාවනා කරනවා කියලා තුමානපන් එහෙම නැත්නම් බිම්බිමැතිලින් භාවනා කරනවා නම් ඒ අරමුණේ හිත පවත්වා ගැනීම සඳහා ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරනවා. අපි ඒකට කියන්නේ විතක්කේ කියලා. ඒක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා දැනගන්න එකට කියනවා ਵਿਚාරය. එතකොට අපි මේ විතක්කය භාවනාවේදී මුලින්ම උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. පාවිච්චි කළා ආස්වාස වලට ආස්වාස ප්‍රස්වාස වලට ප්‍රස්වාස පිම්බෙන වෙලාව පිම්බෙනවා හැකින වෙලාව හැකිලෙනවා නැත්නම් සක්මන් කරන මේ වම මේ දකුණ කියලා පාවිච්චි කරනවා පාවිච්චි කරලා කරලා කරලා තමයි අපි මේ වෙලාවේදී එන මේ වේදනා හිතවිලි සද්ද නීවරණ පුලුවන් තරම් ඈත්මත් කරගෙන මේ අරමුණට මූණට මූණ දාලා තබා ගැනීම සඳහා මේ විතක්ක ਵਿਚාර දෙක උපකරණයක් විදිහට පාවිච්චි කරනවා මේ පාවිච්චි කරලා පළවෙනි ධ්‍යානයට ආවයි කියලා කියන්නේ පළවෙනි ධ්‍යානට ආපුවාම ඒ නීවරණ පහ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච විචිකිච්ඡා වෙනුවට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියලා ධානාංග පහක් එනවා. කළු ධර්ම පහක්, අශෝබන ධර්ම පහක් අයින් කරලා සෝබන ධර්ම පහක් ගන්නවා. එතකොට කාමච්ඡන්දය කියන නපුර වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය කියලා හොඳ ධර්මයකින් අර කාමච්ඡන්දේ ප්‍රතිස්ථාපනය කරනවා. ව්‍යාපාදේ කියන එක ප්‍රීතියෙන් ව්‍යාපාදේ කියන්නේ තරහව ප්‍රීතිය කියලා කියන්නේ ප්‍රමෝදේ ප්‍රීතිය මාර්ගයෙන් ව්‍යාපාදේ අයින් කරනවා. ඊට පස්සේ තීන මිද්දේ අයින් කරන්නේ විතක්කේ හරහා. විතක්කේ කියලා කියන්නේ මෙනෙහි කර කර ඉන්නවනම් නිින්ද යන්නේ නැහැ කියන එකයි මේ සාමාන්‍ය ගමී වචනෙන් කියන්න තියෙන්නේ. ඒ නිසා භාවනා කර ඉන්නකොට කාට හරි අරමුණ සියුම් වෙලා තුනී වෙලා නිින්දට වැටෙනවනම් එයාට කරන්න තියෙන්නේ භාවනාව ඇතුළත නම් පරියන්කේදී නම් මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට හිත නැගිටලා එනවා. ඒ සතින මිද්දට විරුද්ධව විතක්කේ වැඩ කරනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ කියන අවිසිල්ලට විරුද්ධව සුඛයයි. හොඳට හිත සුඛවත් වෙනකොට අතීත පිළිබඳ පශ්චාත්තාවසෝ අනාගත පිළිබඳ සැලසුම් කිරීම නතර ඊට පස්සේ සැකේ වෙනුවට ਵਿਚාරේ එන්න පටන් ගන්නවා. එක දෝ මේක දෝ කියන වෙනුවට කල යුත්ත මේකයි කියලා විමසුන්නුනේ එන්න පටන් ගන්නවා. එතකොට නිවන පහ වෙනකොට මේ පහ එන එක තමයි අපි පළවෙනි ධ්‍යානෙට සමාධිය වෙනවා. කියන්නේ ඒකට අප්පනාව කියලා කියනවා. අර්පණාවට වදිනවා. මේ අර්පණාවේ ඉන්නකොට ඒ පුද්ගලයාට ඒ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අයින් වෙලා බොහෝම හොඳ ධ්‍යාන සුඛයක් කියලා කියමු. එහෙම නැත්නම් නිර්ාමිෂ සුඛයකට එනවා. මම ඊයේත් අපි කතා කරා මෙන්න මේ නිර්ාමිෂ සුඛයේ සමවදිනකොටම ධ්‍යානයට සමවදිනකොටම මේක බොහෝම ප්‍රිය. බොහෝම නොමිලේ ලැබෙන සැපයක් විදිහට තේරෙනවා. නමුත් මේක පුරුදු කරලා පැය එකහමාර ඉන්නකොට ඒ ධානයේ හිටියත් අවසානෙට යනකොට ආයසරයක් අර නිදිගෙන තිබුණ විතක්කය විසෙන්න ගන්න. ආයසරයක් හිත සද්ද වලට පයින්. ආයසරයක් හිත කකුලේ තියෙන වේදනාවට පයින්. ආයසරයක් හිත වරින් වර හිතවිලි වලට යනවා. ගියාට ඒ විතක්කය ඒකට බැහැලා ඒක දිගේ ගිහිල්ලා ධානයෙන් කඩාගෙන ගිහිල්ලා නරක හිතවිලි පැත්තට උනත් යනවා. එතකොට යෝගාවචරය සමත භාවනා කළ ධානයකට යන කෙනා යනකොටම ආදීන ආනිසංශ වැටුණාට ටිකක් වෙලා යනකොට ආදීනවද එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා මේ විතක්කය නිදිමත නැතිකරන්න උදව්පකාර ආයුධයක් වශයෙන් ගත්තට ටික වේලාවක් ගියාම මේ විතක්ක හරහා නිවර්ණ එන්න පුළුවන්. ਵਿਚාරය සැකේ නැතිකරන්න උපකරණයක් ආයුධයට වැඩ කරාට ටික වේලාවක් නැත්නම් කියනනම් පැයක් එකමාරක් ඉන්නකොට ඒ හරහා ආය නීවරණ එනවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචර මේ විතක්ක ਵਿਚාර දෙකේ ආදීනව සලකලා හොඳට අත්වදිනකම්ම කරන්න කියනවා. හිතට වදිනකම්ම කරන්න කියලා ආදීනව සලකලා මේ විතක්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව නැමැති ප්‍රනීත ධානාංග සහිත දෙවෙනි ධානය ලැබේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. එතකොට මෙතෙක් වෙලා ඒ ධ්‍යානයට ගොඩ වෙන්න උදව් කරපු කීලිකරු දෙකක් වගේ තිබුණු මේ මිතක්ක ਵਿਚාර දෙක ප්‍රතික්ෂේප කරන්න අදිෂ්ඨානයක් කරනවා. එතක ඊට පස්සේ මේ පුද්ගලයා අපි හිතමු දෙවෙනි ධ්‍යානට යනවා කියලා. අන්නේ දෙවෙනි ධ්‍යානට යනකොට ඒ පුද්ගලයාගේ හිතේ මොනම අදහසක්වත් හිතවිල්ලක්වත් මොකක්වත්ම තියෙන්නේ නැත්තම් ප්‍රීතිය එන්නේ නැහැ. ප්‍රීතිය එන්නේ හිතවිලි කැළම නැහැ, විතක්ක නැහැ, ਵਿਚාර නැහැ, විමසුණු නැහැ. ඒකටම හිත නිකන් කාන්දමකට යකඩ කැලලක් ඇල්ලුවා වගේ අල්ලලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී ඒ යෝගාවචරයාගේ තියෙන සංකල්ප බොහෝම පිරිසිදු. දෙවෙනි ධ්‍යානෙදී. මේක සාමාන්‍ය මේකම මේට සමාන්තරව සරල සමාන්තරව විපස්සනා වෙදී පෙන්නනවා. විපස්සනා වෙදීත් ඒ මේ නාම රූප පරිච්ඡේදයට ඥාණයට ගිහිලා යෝගාවචරයට පුළුවන් නම් මේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි මෙන්න ආස්වාසිය ලකුණු ඊට පස්සේ මේ ප්‍රස්වාසිය මේක ආස්වාසිය නෙවෙයි මෙන්න ප්‍රස්වාසිය ලකුණු කියලා හරියට කැඳේ ගල බේරුවා වගේ තමන් කරන භාවනාවේදී ඒ අරමුණ වෙන් කළ දැනගන්න ඒකට විතක්ක අපි පාවිච්චි කරනවා ආස්වාසියට ආස්වාසිය කියලා මෙනෙහි කළා ප්‍රස්වාසිය කියලා ප්‍රස්වාසිය මෙනෙහි කළා පිම්බීම හැකිලිම කරනවා ඒක මෙනෙහි කළා වම දකුණු මේ එතකොට ਵਿਚාරය විමසුන් නොවන විමර්ශන බුද්ධිය ආස්වාසයට නයිසර්ගික වූ ඊටම ආවේනික වූ ලකුණු පෙන්වලා දෙනවා. ප්‍රස්වාසයේ දැකලා ප්‍රස්වාසයේ නයිසර්ගික වූ ඊටම ආවේනික ලකුණු පෙන්වනකොට විතක්ක ਵਿਚාර දෙක බොහොම ජයට අනිකුත් අරමුණ වලට යන්නේ නැතුව මේ අරමුණට මෙහිත සමීප කරලා පෙන්නලා විතක්ක ਵਿਚාර දෙකේ ඒ දක්ෂකම යෝගාවචරයට වාසියට හිටිනවා. නමුත් මේ හැම දවසෙම බණේදී මම මේක කිට්ටු කරන්න උත්සාහ කරා මේ විදිහට මේ බලාගෙන ඉන්න අරමුණ අපි ගමු ආනාපාන කියන එක නිදර්ශනයක් වශයෙන් මේ විදිහට ආනාපානයම මූණට මූණ දාලා මෙනෙහි කරමින් ඒ රස වෙනස දකිමින් බලහන බලහන ඉන්නකොට ඒ අරමුණේ කියන්නේ ආස්වාස පළුව සහ ප්‍රස්වාස පළුවේ මුලදී කැපිපේන එකිනෙකට පරස්පර ලකුණු තිබුණට ටික වේලාවක් භාවනා කරනකොට මේ දෙකේ පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් අර ගන්නවා පෞද්ගලික ලක්ෂණ නිලීන වෙන හැංගෙන්න පටන් ගන්නවා මේ පොදු ලක්ෂණ පහළ වීමත් එක්කම ඉබේම විතක්ක ਵਿਚාරය හැලෙන්න පටන් ගන්නවා ඒක චිත්ත නියාමයක් අනුව සිද්ධ වෙනවා දෙක කළු සුදු වෙනසක් තියෙනවා විතරක් වෙන් වෙන්ම හිත නංවන්න පුළුවන් දෙකම අලු පාටට ආවොත් නම් කරගන්න බැරුව යනවා අන්න එතනදී මේ විතක්ක ਵਿਚාර කියන වචී සංඛාර හැලෙන වෙලාව යෝගාවචර ජීවිතය ඊ타ත්ම සංවේදී ගොඩාක් පටලවා ගන්න ඉඩ තියෙන ගොඩාක් විප්ලවීය ගොඩාක් වැදගත් තැන මේක කමඨාන් සුද්ධ කිරීමේදී ඊ타ත්ම ප්‍රවේශමෙන් තේරුම් කරලා දෙන්න ඕනේ මූල කර්මස්ථානයේදී ආ ටික වේලාවක් බලාගෙන ඉන්නකොට පටන් අර ගන්නකොට මේ දෙක අතර වෙන්කොට හඳුනා ගන්නට විතක්ක කරන්න මෙනෙහි කරන්න පුළුවන්කම තිබුණට ටික වේලාවක් යනකොට මේ විතක්ක ਵਿਚාර දෙක කරන එක බාධාවක් වෙනවා. හරදරයක් වෙනවා. නොකර අරමුණේ පවත්වන්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මුලින් මුලින් අරමුණේ වෙනස්කම් තියෙනකොට නිකන් කටුමැටි පිටියකට මැටි තලියක් ගැහුවා වගේ ගහපුවම අල්ලනවා තක් ගාලා. නමුත් මේ දෙකේ පොදු ලක්ෂණ මතුවෙනකොට රබර් බෝලකින් ගලකට පෑන ගැහුවා වගේ විතක්ක ਵਿਚාර පොළාපහින්න හදනවා. අන්න එතනදී මේ යෝගාවචරය නැවත නැවතත් ආයාසයෙන් මෙනෙහි කරන්න ගත්තොත් විතක්ක ਵਿਚාර අමෝරාවේ යොදවන්න ගත්තොත් පුදුමාකාර වෙහෙසක් එනවා භාවනාවේදී. අන්නේ වෙලාවේදී මේ හැලෙන විතක්ක ਵਿਚාර දෙකට හැලෙන්න ඇරලා භාවනාවට භාවනාව යන්න ඇරලා ඒ වෙලාවේදී අනුග්‍රහ කරනවා කියන එක බුදුරජාණන්සේ ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන කිසිම කෙනෙකුට ගුරු උපදේශ රහිතව කරන්න බෑ කියලා. අනවශ්‍ය විදිහට විතක්ක ਵਿਚාර යොදවන්න පටන් අරගත්තොත් එතනදී යෝගාවචරයගේ සමාධිය කැඩෙනවා. අනවශ්‍ය විහිසකට කම්පණයකට එනවා. අන්න එතනදී විතක්ක ਵਿਚාර වැටෙනවා නතර වෙන බව දැනගෙන ඒක අනුව අනුග්‍රහ කරනවා කියන එක මම දැක්කේ නෑ ওই මහසි භාවනා ක්‍රමයේ විතර ලස්සනට පෙන්නනවා. අන්න ඒකදී මෙන්න මෙහෙම ඒක උගන්වන මේව මේ මතක් කරනවා එතන උගන්වන බිම්බිම හැකිලිය මුල් කරගන්නේ පිම්බෙන වෙලාවදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලෙන වෙලාවදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. පිම්බීමයි හැකිලීමයි වෙන් කරලා දැක් ගන්න පුළුවන් තාක්කල් පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කරගෙන යන්න හැබැයි බලාපොරොත්තු වෙන්න තැනක් එනවා පිම්බීමයි හැකිලීමයි දෙක සම අන්න එතනදී මේකට පිම්බීම මේකට හැකිලීම කියන්න බෑ. අන්න එවැනි තැනට ආවට පස්සේ පිම්බීම හැකිලීම වශයෙන් එක මෙනෙහි කරන්න යෑම බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. එන්නේ එතන තැනට හොඳට දැක්ක දැක්ක දන දන යන්න පුළුවන් නම් එතරදී දැනෙනවා දැනෙනවා කියලා පොදු වචනෙන් මෙනෙහි කරන්න කියනවා පිම්බෙනවා හැකිනවා කියලා මෙනෙහි කරන්න එපයි. ඒ කියන්නේ අර විතක්කේ හැලෙන එක දැනගෙන ගිහිල්ලා ඔහම හැලෙන්න ගන්න. ඊට පස්සේ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරුවාම තමන්න තේරෙනවා එහෙම මෙනෙහි නොකලත් හොඳට භාවනාව යනවා. ආන්නේ වෙලාවේදී මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා පිම්බීමේ හැකිලිමේ නිමිත්තක් නැති වුණාට ආකාරයක් නැති වුණාට ලිංගයක් නැති වුණාට දැක ගන්න ලකුණක් නැති වුණාට සතිය තියනවා නේද කියලා යනකොට විතක්ක ਵਿਚාර දෙකෙන් තොර සමාධියකට හිත වැටෙනවා මේකෙදි ආනාපාන සති සූත්‍රය ගන්නකොට කාය සංස්කාර සංසිද්ධ වීමක් ගැන සූත්‍රය සඳහන් වෙනවා චිත්ත සංස්කාර සංසිද්ධියක් ගැන සූත්‍රයේ සඳහන් නම වචී සංස්කාර සංසිද්ධියක් ගැන ඒ සූත්‍රයේ සඳහන් නැහැ. මේ කටුවචාරින් වහන්සේලා මතු කරලා කියනවා කාය සංස්කාරයක් සංසිඳීම වෙන්න බෑ චිත්ත සංස්කාර ඒ වෙනකොට සංසිඳිලා නැත්තම්. ඒක අපි භාවනාදි කියන්නේ මේමයි ආනාපානයේ 100ක් 100ක් යන්න ඕනේ නොදැනෙන මට්ටමට සියුම් වෙන්න බෑ මෙනෙහි කරතාක. ඊට ඉස්සලා මෙනෙහි කිරීම මග නතර වෙලා තියෙනවා. නතර වුණාට පස්සේ ඒ චීටි භාවනා විශ්ින් භාවනා කරගෙන යන්න ඇරලා සංසිඳනකොට තමයි හොඳට හුස්ම රැල්ල මේ නිෂිනින්දේ කී කරුව දැනෙනා තැන පටන් නොදන්නා තැනට. පිම්බීම හැකීමත් ඒ වගේ යන්න පටන් ගන්නවා. නිසා මේ ඒ ආශ්‍රත් ප්‍රසවාසය නොදැනෙන තැනට යනවයි කියලා කියන්නේ ඊට ඉස්සර වෙලා ඒ යෝගාවචරයගේ මෙනෙහි කිරීම නතර වෙලා. මේ දේ හරියට දැකගෙන දැනගෙන අවදියෙන් අප්‍රමාදීව සිදුුනේ නැත්තම් මෙනෙහි කිරීම කල්ැතුව නතර වුණොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා නින්දට නොවැටෙන්නත් භාවනාවේ සතිය සමාධ කඩා නොගන්නත් කොතනදී මෙනෙහි කළ යුතුද කොතනදී මෙනෙහි නොකළ යුතුද කියන එක කෙනෙකුට කියලා දෙන්න බෑ. අත්තරද්ද හරහම ඉගෙන ගන්න වෙනවා. දහස්වර කරලා සක්මන් කරනකොටත් මෙහෙමයි. සක්මන් කරනකොට වම දකුණු වශයෙන් කොච්චර දුරට මෙනෙහි කරන්න ඕන. කොතනින් පස්සේද මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ කියන එක මම හිතන්නේ මොනම තාක්ෂණික රචනයකින්වත් අල්ලලා දෙන්න පුළුවන් කියලා. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා ඒ විතරක් නෙමෙයි මෙතෙන් එකතු කළ යුතු තවත් වාක්‍යයක් තියෙනවා. ඒ මොකද්ද? අපි දවසක මේ විදිහට ආනාපානේ නැත්තම් ඉම්බි මැකිලිම සංසිඳිට ඉගෙන ගත්තා කියමු. ඉගෙන ගත්තා නම් අනිත් දවසේ පටන් ගන්නකොට භාවනාව ආයෙත් ආධුනිකයෙක් වශයෙන් පටන් ගන්න ආයෙත් ඉම්බි මැකිලිමම පටන් ගන්නවා. ඒකල හරියට භාවනාව එතෙන් මෝරාගෙන එනකොට පිම්බි මැකිලිම නැත කරන්නේ. ඒක හරියට කියනවා නම් බතක් තැම්බීගෙන එනකොට බත ගොජ දාගෙන එනකොට ලිපේ ගින්දර අදින්න ඕන. ලිපේ ගින්දර ඇදලා අර මේ අඟුරු ටික මත ඔහේ බතට හැතපෙන්න ආරින්න. එතකොට තමයි බත් වෙලි හැලිය බාන්න පුළුවන් මට්ටමට එන්නේ. ගින්දර ඇද්දට පස්සේ බත බාන්නත් නරකයි. බත ලිප උඩ තියෙන්න ඕනේ. එතකොට ඒක සුරු සුරු සුරු සුරු ගගා හැතපෙන වැඩක් කරනවා. අන්නේ හැතපිල්ලේදී තමයි ඔය බත්තට ටික ඔක්කොම හාල්ලට තැම්බෙන්නේ. ඒ නිසා ඒකටත් වැඩි ගින්දර දැම්මොත් කැඳ වෙනවා. හරියට වෙලාවට ගින්දර අයින් කරලා අර උණුසුමේ යන්න අරින්න. ආන්නේ වගේ මේ විතක්ක ਵਿਚාර දෙක හැසිරවීම පිළිබඳව සම්මසන ඥාන අවස්ථාවේදී යෝගාවචරය දහස්වර වරද ගන්න. දහස්වර හදා ගන්න. කරලා කරලා කරලා තමයි තේරුම් ගන්නේ සංකප්පය වචී සංකාර වශයෙන් නැතර කරගත්තට පස්සේ ආන්න ඒ විදිහට ඒ කර කර ගියාට පස්සේ ඒ යෝගාවචරය ඉදිරියට ඒ පරියන්කේම දිනුවට යනවනම් කිසියම් මෙනෙහි කිරීමකින් තොරව කල්පනා කිරීමකින් තොරව සතියේටම බාර දෙනවා වැඩි. එහෙම නැත්නම් අප්‍රමාදිත වැඩේ බාර දෙනවා සමාධියට වැඩේ බාර දීලා යන වෙලාවක යම් ආකාරයකට නැවත විතක්ක ਵਿਚාර යොදන්න වුණොත් ඒ සතියට ඒ සමාධියට අවුලක් එතන ඇති මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක තමයි යෝගාවචරයට කවදා හෝ පමණ ඉක්මවල ඇවිස්සිච්චාම කතාවක් බවට වචනයක් බවට විතික්‍රමණය වෙන්නේ. ඒ නිසා වචනයේදී කියනවා විතක්ක විපහාරය කියලා. ඉතින් ලොකු සංහසි ඉන්න කාලේ මතක් කරලා කියනවා දැන් අපි මිනිස්සු වශයෙන් කෙනෙකුට අදහස් සෝමාරු කරන්නේ අර කෙනාගේ ඒ ඒ භාෂාවේ වචන හරහා. නමුත් දෙවියෝ දිබ්බ සෝත ඥානෙ ලැබනකොට වචන හරහා නෙවෙයි ගන්න විතක්ක ਵਿਚාර දෙකෙන්ම අල්ලනවා. අපේ හිතේ වචනේ නගින්න ඉස්සලා හිත පෙළ ගැහෙනවනේ. මේ මනසට මෙහෙම කියන්න ඕනේ කියලා. හිතේ සකස් වීම අන්නේ සකස් වෙන විතක්ක ਵਿਚාර දෙකම දෙයයන් අහු වෙනවයි කියලා. මෙයා මේ මේ වචන තමයි දැන් කියන්න යන්නේ කියලා වචන කියන්නත් ඉස්සලා ඒ දිබ්බ සෝත ඥානෙ තියෙන කෙනාට අල්ලන්න පුළුවන්. ඉතින් මේකෙන් පෙන්වන්න හදන්නේ ඒ මනා සංකල්පයක් ඇති කෙනෙකුට විතරයි මෙන්න මේ වෙලාවේදී මම විතක්ක ਵਿਚාර අයින් කරන්න ඕනේ කියන එක තමන්ගේම ස්වයම්බූ ඥාණයෙන් භාවනාදී තේරුම් ගන්න පුළුවන් ඒ විතක්ක ਵਿਚාර දෙකම තමයි යෝගාවචරයට එදිනදා ජීවිතේ කතා කරනකොට මේ වචනේ කතා කළ යුත්තක්ද මේක කතා නොකළ යුත්තක්ද කියන එක මේ කවුරු හරි පිටිපස්සේ ඉඳලා කිවිතක් කරගෙන තලන්න ඕන කමක් නැහැ මතක් කරලා දෙන්න ඕනකමක් නැහැ මේ හැම වචනයක් එන්නේ ඉස්සලම ගොඩාක් හිත ඇතුලේ දොඩමලු වෙලයි මේ වචනයක් එන්නේ මේ දොඩමලු බව ජීවුණු සතියට ජීවුණු සමාධියට ඒකාන්ත බාධාවක් කරනවා ඒක නිසා හුඟක් වෙලාවට මෙතෙන්දි කියනවා මේ භාවනා කරන කට්ටිය ඉඳදී අනික් කෙනා ඇහි කියලා කුසුකුසු ගන්න පටන් ගන්නවා ඒක ඊට හපක් කෙලින් කතා කරන වචෙන්ට වැඩිය අමාරුයි කුසුකුසු කුසුකුසු ගාලා කතා කරන්න නිදාගන්න ගියාම කාමරය ඇතුලේ එතකොට විතක්ක ਵਿਚාර දෙක හං මේ වචන හංගන්න හැදුවට විතක්ක ਵਿਚාර හංගන්න හම්බ වෙන්නේ නැහැ. ඒව වැඩ. නමුත් හානිය දිගටම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා යම් වෙලාවක භාවනා කරන කෙනෙකුට අවශ්‍ය නම් Tamange භාවනාවට අවශ්‍ය කරන්නා වූ නිස්සද්ද භාවය. ඒ යෝගාවචරයට මතක කරගන්න වෙනවා Taman පරිසරයට නිස්සද්ද භාවය දෙන්නේ නැතුව Taman පරිසරයට සද්ද දෙනවනම් තමන් භාවනා කරනකොට තමන්ට නිස්සද්ද භාවය හම්බ වෙන්නේ ශබ්ද ඇවිල්ලා කරදර කරයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඒ නිස්සද්ද භාවය පරිසරයට දෙන හැටි නැත්තම් තමන් දානීය කරලා ඒක ලබනද වැඩක් කරනකොට තමන්ගෙන් නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න මොන වැඩක් කරන්න ගියත් ඒ වැඩකින් නිකුත් වෙන්නා වූ පරිසර දූෂිත ශබ්ද ප්‍රදේශයෙන් කියන්න පුළුවන් මේ මනුෂයා කොච්චර අසත්‍යමත්ද කියලා. ඒක Tamanට අත්දකින්න පුළුවන්. Taman කලබල වෙලා සතියෙන්තරෝ කරගෙන ඉනකොට ගාක් සටපට සද්ද වැඩි. ඉතින් සත්‍යමත් වෙන පුද්ගලයාට කියනවා කරනකොට නැවතිල්ල කරන්න කියලා. සතියෙන් වැඩක් කරන්න ඕනේ නම් වැඩේ සතියට යට කරගන්න ඕනේ නම් නැවතිල්ල කරන්න කියලා. පොඩ්ඩක් වේගය අඩු කරන්න. ඒකල අදිෂ්ඨාන කරන්න කියනවා මේ වැඩේ මම වැඩේ විතරක් නෙවෙයි මම සතියෙමුත් ඉන්න බලනවා කියලා. ඊට පස්සේ ඒ එහෙම නැවතිල්ල සතියෙන් ඉන්නකොට Tamange නිකුත් වෙන සද්දවලට අහුම්කම් දෙන්නේ. එතකොට ලොකු හික්මීමක් එන්න පටන් අර ගන්නවා මට මේ වැඩේ මෙච්චර සද්ද නැතුව කරන්න බැරිද කියලා. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම හිත ඇතුළට නැමෙනවා. ඒ කරන වැඩේ දිහාවට බාහිරයට නන්නත්තර වෙන වෙනකොට ඇතුළට නැමෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ යෝගාවචරයට මේ නිස්සද්ද භාවය ගරුතන්ලීතා සලකන්න. එහෙම නැත්නම් Taman ධර්මයට කරන ගෞරවයක් විදියට ඒ නිස්සද්ද භාවය රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම අර ඇතුළත කතාව ගොජ දාන වෙලාවක කතාව විතරක් නතර කරලා හරියන්නේ නැහැ. ඇතුළෙන්ම විතක්ක ਵਿਚාර තැනක ඉඳලම මේක දිනු කරගෙන එන්න ඕනේ. ඒ නිසා මේ අපි ඊයේ දේශනාවේදී સમાප්ති කරන වෙලාවදී මතක් කරේ මේ විදිහට අපි භාවනාවේදී මිච්ඡර දුරට විතක් ਵਿਚාර පාවිච්චි කරන්න ඕනේ. මෙතෙන්දී ඒක ස්වභාවයෙන් හැලෙනවා. ඉදිච්ච gediyak ඡේදස්තරයක් හැදිලා ඇටේ මෙහෙරුවාට පස්සේ හැලෙන්නා වගේ විතක්ක ਵਿਚාර හැලෙනවා. අන්න එතනින් එහාට විතක්ක ਵਿਚාර පාවිච්චි නොකර සතිය සමාධියට දෙන්න ඕනේ කියන කාරණාව අල්ලා ගන්න ඕනේ කියන එක හරි අමාරුයි. ඒගොල්ලෝ කක්ලාට සමානට බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කීවතා කර්මයන් සුද්ධ කරනකොට අල්ලගනි. ඊට පස්සේ අල්ලගත්ත එක මේක ලකෝ සම්මා දිට්ඨියක් මේක මීට පස්සේ මගේ භාවනාදී මම වීරියෙන් සපයාගත යුතුයි. ඒ කියන්නේ ඉඳගත්තට පස්සේ ප්‍රථමයෙන්ම නම් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරනවා. මෙනෙහි කරන ගිලේක සංසිද්ධීකරණ එනවනම් පුළුවන් තරම් බලනවා මෙනෙහි නොකර අරමුණේ නිමිත්ත නැති වුණත් සතිය දිගට පවත්වාගෙන යෑමේ ශක්තිය බලනවා. බලනකොට ඒ යෝගාවචරයට තේරෙයි ඊයේ මට සමාධිය සතියෙන් විනාඩි 15ක් ගියා නම් ඒ භාවනා මධ්‍යස්ථානක නිචපතා භාවනකට අද විනාඩි 10න් ගන්න පුළුවන්. හෙට විනාඩි 5න් ගන්න පුළුවන්. අනිද විනාඩි 2කින් 3කින් ගන්න පුළුවන්. අනික ඉඳ ගන්නකොටම එක හුස්මක් දෙකක් මෙනෙහි කරනකොට එක පාරට මෙනෙහි කිරීමක් අවශ්‍ය නැතුව අර කියන ඒ සංසුන් තත්ත්වයට බහ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒ කළ යුතු අවශ්‍ය වේලාවෙදී විතක්ක ਵਿਚාරය පාවිච්චි කිරීමටත් අනවශ්‍ය වේලාදී ඒක පාවිච්චි නොකර සිටීමෙත් කලාව දැනගත්ත නම් යම් කිසි කෙනෙකුට කමඨාන් සුද්ධ කරන්න කියන්න පුළුවන් වාඩි වෙලා හොඳට සක්මණකින් පස්සේ පට්ටලෝ සම්බර වාඩි වෙලා ඉන්නකොට Tamanට තේරෙනවා නම් తত্ত্বය නැත්නම් පරිසරය භාවනාවට නතුයි භාවනා පැත්තට නැමිලා තියෙන්නේ. මේ පැත්තට හැරිලා තියෙන්නේ කියලා ප්‍රශ්වාසයේ අනේකේ අග විතරක් පොඩ්ඩක් බලන්න දෙසරක් විතර. ප්‍රශ්වාසයේ අග බලනකොට හිමීටම හේම tempatල එක හුස්මයි දෙකයි බලන්න ඕනේ. බලනකොටම අර සාන්ත තත්ත්වයට යනවා. පිම්බීම හැකිලිම කරන එකන හැකිලිම අන්තිමටම බලන්න යනකොට යම් කිසි මට්ටමට යනකම් මෙහෙවීමක් ඕනේ. ඊට පස්සේ ඒක පුදුමාකාර තුනීවීමක් වුණාට පස්සේ සැරෙන් දෙකේ සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඒක දැනගත්තට පස්සේ යෝගාවචරයට ඉඳ ගන්නකොටම කීත හැකි මගේ පරියන්ගේ සාර්ථක වෙයිද නැද්ද කියලා. ආන්න එතනදී මේ යොදිය යුතු වීරිය ප්‍රමාණය ආධුනික යෝගාචරය පළවෙනි පරියන්කවල විනාඩි 35ක් විතර පුරාලන්නයි. එතකොට වේදනත් ඇවිල්ලා හද්දත් ඇවිල්ලා මේක කටු කොහලක් වෙලා දමල ගහලා නැගිටලා යන්නේ. මොක කවදා හෝ සත්‍ය සමාධිය ඉන්න පටන් අරගත්තට පස්සේ ටික ටික ටික ටික ඔය විනාඩි 20න් විනාඩි 15න් ගන්න පටන් ගන්නවා. එන්නේ මේ සූර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න යෙදී යුතු ව්‍යායාමය යෙදිය යුතු වීරිය එnde end end end නඩු වෙනවා. අන්තිමට හොඳටම විශේෂයෙන් භාවනාව නේවාසික භාවනා කරනකොට හතර පහ ගියාට පස්සේ ඉඳගෙන කිසිම මෙනෙහි කිරීමක් කරන්න ඕනේ ඉඳගත්ත ගමන්ම Tamanට මේ මම මෙතන දැන් ඉන්නවා කියනකට හිත දානකොටම ආනාපානයේ සරණක් පිටක් නැතුවම පිම්බිම ඇකිලිමේ ආධාරයක් නැතුවම අර සාන්ත තත්ත්වයට යන්න පුළුවන්. ඒ මොකද ඊට ඉස්සලා ඇති වෙන්න ව්‍යායාම කරලා යා වරද්දාගෙන දැනගෙන ඉන්න නිසා. නිසා භාවනා ජීවිතයේ මුලින් මුලින් කළ යුතු ව්‍යාපාරයට ව්‍යායාමයට ආරද්ධ විරිය කියලා සරුවත් chance සඳහන්. ආරද්ධ විරිය ගොඩක් වියදම් අධිකයි. උගාක් අමාරුයි. නමුත් එහෙම අමාරු කරලා හිත හදාගත්තට පස්සේ පොළට සිද්ධි වුණාට පස්සේ ඒක හුරු කරගත්තට පස්සේ පග්ගහිත විරිය කියලා කියන්නේ ඒ ගත්ත දේ බිම දාන්න නැතුව ගෙනියන වීරිය. කියන්නේ ගත්ත සමාධිය, ගත්ත සතිය, පරියන්කේන සක්මණෙන් ගත්ත සතිය හේම කියනවා පරියන්කේ. එතකොට එච්චර මහන්සි වෙන්නේ නැතුව සමාධිමත් වෙන්න පුළුවන්. පරියන්කේ නැගිටට පස්සේ ආය සක්මණට යනවා. සක්මණේදීත් ඒ සතිය දිගට ගෙනියනවා. එතකොට අර මූලික කටයුතු අඩු වෙන නිසා වීර්ය යොදන්න වෙන්නේ අඩුයි. ඊට පස්සේ පරිපූර්ණ විරිය කියලා අවසාන කෙල පැමිණෙනකොට කිසිම වීර්යක් අවශ්‍ය කරන්න ඕනේ ආපු ගැම්මටම පුරුද්දටම, ජවයටම ඒක ඉදිරියට යන්න පටන් ගන්නවා. ඒක නිසා මේ සම වායාම කියලා ගන්න මේ වීරියෙත් මුලදි මුලදි ගොඩාක් වේදම් කරන්න උනාට ඒ ඒ ගැම්ම ඒ Java දිගට යන ගියොත් එන්නින්ට සුළු ආයෝජනයකින් ලොකු ලාභ ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රමාණයට මේ ව්‍යාපාරය යනවා. නමුත් ජීවේ ඉන්නකොට මම දැකපු දෙයක් තමයි මගේ ජීවිතේ අපි මේ මට්ටමට ආවට පස්සේ ආයෙ ගෙදර යනවා. ආය අනනවා. ඊට පස්සේ ආය පටන් අර ගන්න ඕනේ පුදුමාකාර වීර්යයක් දොර අර හොදෝද මඩේ දාන්න වගේ කොට ගන්න. නමුත් අර නිවාසිකව ඉන්න වෙලාවක හරියට දන්නවනම් මේක වටිනාකම වරක් සුද්ධ කරගත්ත එක ආය අවුල් කරගන්න නැතුව යන්න මම මේ වෙලාවේ මතක් කරන්න මෙති මේ වචනේමයි ප්‍රශ්නේ තියෙන්නේ. කතාවමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගත්ත ගැම්ම වට ගන්න නැතුව දිගට යන්න නම් තමන් වචන කතා කිරීම ගණන් කරන්න වෙනවා දවසකට. මේකට යෝගාවචරයක් වශයෙන් කියනවා උදේ පාන්දර නැගිටලා පළවෙනි වචනේ බිඳින්න කොච්චර පැය ගාණක් යනවද කියලා බලන්න කියලා. නැගිටපු ගමන් වචනයක් කතා කරන්න ඕන එක මුස්පේන්තුයි කියලා හිතන්න. ඒක හෝනියමක් ඒ දවසට. ඒ දවසේ ගණ්ඩ දෙයක් නෑ. ඒ නිසා රජ කෙනෙක් ඉපදිච්ච ගමන් කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැතුළේ රජුරවඬ ඉපදිච්ච ගමන් පැහිමින් පවතිනා වූ මේ ගිතෙල් කලයක් පෙන්වනවා. ඒක දිහා බලනකොට මංගල කාරණාවක් තියෙනවා. ඒ රජුරවන්ට අර නිින්දෙන් පස්සේ ඇතිවෙච්ච විවේකයේ සෑහෙන වෙලාවක් යනකම් කිසිම රාජ්‍ය සේවකයෙක් මොනේ දෙන්නේ නැහැ. ඒ දකින මිනිහා අසුබ දර්ශනයක් උද්දොත් රජුර දඬුවම් කරනවා. දකින්න දෙන්නේම සුබ නිමිත්තක් කතා නොකර. නමුත් මේ සමාජගත ජීවිතය කියලා කියන්නේ දඬුවමක්. ඊදරකතරක ඉන්නවයි කියලා කියන්නේ නැගිටින්නෙම සද්දයක් අහනවා. ඒ පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ ඉන්නකොට කියනවා මහාන කමේ තියෙන සැපයක් තමයි මේ රැයට බබා ලඬන්නේ නැතිකම. එච්චරයි. වෙන මොකක්වත් ඕනේ මල වාතයක් නෙමේක දැන් ඔය ඇත්තට gedarji වෙලා තියෙන්නේ අම්මට තමයි ඔය සද්ද ඇහෙන්නේ තාත්තට ඇහෙන්නේ නැහැ. මේ දලයි ලාමතුමා මේ ළඟදී කතා කරනකොට කියනවා මේ destructive emotions ගැන කතා කරනකොට එයා කිව්ව මම මේ travel කරුවේ business class එකේ ඉතින් අම්මා බබෙක් වඩාගත්ත අම්මයි තාත්තා ජෙන්නෙක් ආවා වේන් එකට නැගපු තැන ඉඳලා ඉවර වෙනකන් අර කබාල ගිරියා වගේ වැඩිම කෑ ගහනවා මහත්තයා টොප් එකට බුදිලු අම්මට තමයිලු කරදරේ මේක මීට බොහොම කිට්ටු වචන සාමාන්‍ය බල සූත්‍රයේදී ਸਰවචනanse දේශනා කළා තියෙනවා පැවිද්දේ තියෙන වාසිය තමයි ඒ තමන්ට ඇතිතර නිදා ගන්න පුළුවන් නිදාගත්තට පස්සේ නැගිටිට පස්සේ කවුරක්වත් නැවිලා කතා කරන්නේ. ඒ හොලිවුඩ් එකේ නිලියක් කිව්වලු මේ තනිකර ජීවිතේ වාසිය ඇඳේ දෙපැත්තෙම බිමට බහින්න පුළුවන් කිව්වලු. බැඳපු යක්කුට මේවා කියන එක හොඳත් නෑ ඇත්තටම. ඊර්ෂ්‍යා හිතෙන ඉඩ තියෙනවා. නමුත් මේවා තමයි මේ භාවනාවට අවශ්‍ය කරන ඉතාම කුඩා ඒවන ඉතාමත්ම තදින් බලපාන කාරණා. නිසා තමන්ට බැරි නම් තමන්ගේ විවේකයේ පිළිබඳව සාහිතිකයක් ගන්න. මට කිසි කෙනෙකුට කතා කරන්න නැතුව මට මේ ටික ඉන්න පුළුවන් කියන එක ගන්න බැරි නම් මොන කැඹිරිල්ලක්ද කියලා බලන්න. මොන දඩයක්ද කියලා බලන්න මේක. කොහොමද අපි මේ සතියක් කොහොමද අපි මේ සමාධියක් දෙකට ගෙනියන්නේ කියලා. විශේෂයෙන්ම මේක බලපාන්නේ සතිය හැදෙන වෙනාට. සමාධිය හැදීගෙන යන කෙනාට ඒක ප්‍රථම ඥානස සද්දෝ කණ්ඨකෝ කියලා බුදුජානන්සේ දේශනා කළා තියෙනවා. ප්‍රථම ඥානෙ ලැබිච්ච වෙනාට ඒ ධානයේ ඉන්නකොට සද්දය කන හූරන්න වගේ ඉළු ඇහෙන්නේ. කට්ටක් කනිනවා වගේ. හරීම බාධායි. මොකද එයා තාම අර ලාමක විතක්ක ਵਿਚාර දෙක කරදර කරමින් තියෙන වෙලාවක්. එතකොට මේ එන හැම එකක්ම බාධායි. දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ ගියාට පස්සේ නම් ඒ සද්ද වලින් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමත් විදර්ශනා භාවනා කරනකොට ඒ සම්මතන ඥාන පන්නලා තරුණෝදයබ්බේ බලයෝදයබ්බේ මට්ටමට ආවට පස්සේ නම් ඒ ප්‍රශ්නයක් නැහැට කාගෙන යන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා අර යාන්තම් හැදීගෙන ඉන වෙලාවේදී ඒ සද්දේ වචන නිසා ඇතිවෙන බාධාව අහිංසක යෝගාවචරයට ආධුනික යෝගාවචරයට හරි කරදරයි. හැබැයි ඒක එච්චරම අගය කරන්නේ නැහැ. මොකද යාට කියනවා පුළුවන් තරම් ඒක හුරු කරගෙන ඒතියෙද්දි ආනාපානෙ ඒතියෙද්දි සතිය ඒතියෙද්දි සමාධිය ඒතියෙද්දි මේ ඉරියව පවත්වාගෙන යන එක තමයි වැඩේ. ඒ නිසා යෝගාවචරයට විතරක් තේරුම් ගන්න පුළුවන් අන්න ඒ වගේ යාන්තමන සතිය හදාගෙන කෙනෙකුට කොහොමද අනුග්‍රහ කරන්නේ කොහොමද යාට උදව් කරන්නේ උදව් කරන්න තියෙන්නේ යාට ඒ නිසිනින්ද කරගෙන යන්න ඇරලා බාධා ශබ්ද නැති කරලා ශබ්ද බාධා වලින් අඩු කරලා කරන ජීවිතයකින් තමයි අපිට යෝගාවචරයක් තව යෝගාවචරයකට උදව් කරන්නේ. ඉතින් මේකට කියන්නේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීම කියලා. මේක දානේ කන්දක් දෙනවට වැඩිය මතනා පිංකමක්. යමක් දීලා හම්බ කරනවට වැඩිය දීලා පිං ලබනවට වැඩිය යමක් නොකර සිටීමේ බොරු නොකිය සිටීමෙන් කේලම් නොකිය සිටීමෙන් පරිසවචන නොකිය සිටීමෙන් හිස්සචන කතා නොකිරීමෙන් ඉතින් බුදුමේ මේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට එක දවසක් ඒ ස්වාමීන් වහන්සේ මේක භාව යෝගාවචරින් මේවා නැත්තම් හරියට හිතට විහිස වෙනවා හිත හිත දුක් ගන්නවා මේවා කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ දස කර්මපත කතා කරනකොට කිව්වා අපි සතෙක් මරනකොට ඒ සතාව හිර කරගෙන බෙල්ල කපලා මරලා ඒ කටයුතු කරන අපිට හොඳටම තේරෙනවානේ උදුර ගන්න හැටි පණ උදුර ගන්න හැටි ඒකට ව්‍යාපාර කරනවා. ඉතින් කර්ම පහක් අංග සම්පූර්ණ වෙන්න එපායි. කර්මයේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඒක කර්මපතයක් වෙනවා. මතක් වුණොත් එහෙම මරණ චිත්තක්ෂණයක ඒකාන්තයෙන් අපායයි. අපට කර්ම පහත කියනවා. බොහොම මේ හයිවේස් වගේ, මෝටර්වේස් වගේ තිබ්බොත් එහා පැත්තෙමයි නතර වෙන්නේ. ඒ වගේම හොරකම, කාමීත්‍යාචාරය ඒව බොහෝම ප්‍රසිද්ධ ප්‍රකට ඡණ්ඩ පරුස අකුසල කර්ම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ බොරුව කේලම හිස් වචන කතා ලිකුවා මේ සම්පප්පලාප කියලා නිකන් හිස් වචනයක් කර්මපතයක් වෙනවා සතෙක් මරන්න තරම් අකුසලයක් සිද්ධ වෙනවා. දවසකට අපි මේ තේරුමක් නැතුව ඇයි හොඳයි ඒකත් කිසිම අඩුපාඩුවක් නැතුව කර්මපතයක් වෙනවා. ඉතින් ඒක නිසා යම් දවසක කාට හරි භාවනා ජීවිතේ තේරුණොත් මට එimhe කතා කරන්නත් සිදු නොවන මඩත් කවුරුත් කතා කරන්න සිද්ධ නොවන පරිසරයක් ලබනද කල්පනා කරපු දවසේ තමයි තේරෙන්නේ අපි කොච්චරක් ඇබ්බැහි වෙලාද ඉන්නේ කියලා. අපි මිනිස්සුන්ට දොස් කියනවා කුඩු ගහන්න ඇබ්බැහි වෙනවා, බොණ්ඩ ඇබ්බැහි වෙනවා, සූදු කිලින්න ඇබ්බැහි වෙනවා, ඉස්ටි දූර්ත වෙනවයි කියලා. ඒකත් නරකයි ඇත්තටම. නමුත් ඊටදී කොච්චර නරකද කියලා මේ භාවනා කරගෙන යන කෙනෙකුට මේ මිච්ඡා වාචාව නිසා ඇති වෙන දේ ඒකේ මේ අර බරපතලකම නොදන්න නිසා අර පැත්තෙන් කොච්චර දෝ තටමගෙන භාවනා කරනවා. දහහක් වතුර කලේ ඇද්දා වගේ අන්තිමට කලේ බින්දා වගේ තමයි වචන දෙයක් කතා කරපු ගමන් අර ඔක්කොම අවිශ්වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ පුද්ගලයාට ඒක කියලා දෙන්න ගියාම තිත් නරක වෙනවා. මොකද කවදාකවත් එයාට ඒක තේරෙන්නේ නැහැ තමන්ගේ සම්මා සංකප්පය හරියනවා. සංකප්පය හරියනකම් හිතන්නේ මේ අනවශ්‍ය නීති දාන්න හදනවා මේ වචන කතා කරන එක අකුසල කර්මයක්ද කියලා. නමුත් සංකප්පය හැදිච්ච දවසේ තේනවා තව කෙනෙක් බනවනවයි කියන එක. තව කෙනෙකුට කතා කරනවයි කියන එක. ඒක තව කෙනෙකුගේ කතාව Tamanට ලැබෙනවයි කියන එක. මේ දෙකම පාලනයකින්තරව සිදුවෙන දේවල් ඒක නිසා අර වඩ아가න යන ಗುಣ චරිත නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදී ಗುಣ පුදුමාකාර මේ සෝදපාලුවකට ලක් වෙනවා. නාස්තිකට ලක් වෙනවා. ඒක නිසා මේ නිස්සද්ද පරිසරය විශේෂයෙන්ම දියුණු සම්මත රටවල් වල විනාශ කරගෙන තියෙනවා. පුදුමාකාර විදිහට විනාශ කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ මිනිස්සුන්ට ලොකු සතුටක් ඇති වෙනවා. නිකන් කැලේකට ගිහිල්ලා නිස්සද්දව ඉන්න පුළුවන්කම ලැබෙනකොට. ඒ නිසා ඒක අපි නිතරම ජීවන රටාවේ අංගයක් කරගන්න ඕනේ. හැකිතාක් ඒ කතා නොකර පැත්තකට වෙලා Taman ගත කරන ජීවිතේ. ඒක මං දැකලා තිබුණේ මම අවුරුදු 9ක් විතර වගේ ওই භාවනා කරමින් ගිහිව හිටපු කාලේ හිටියා. ඒක හරිම අමාරුයි මොකද ලෝකයා හිතන්නේ මේ නර හිතරක් තරහ වෙලයි කියලා. මම නිල්ලඹට යනකොට ජොාන් කියලා හිටියේ නිල්ලඹ මැනේජර් හිටපේ. උන්ද හතරරියන් කාන්තාවක්. ඉතින් මම ගිය වෙලාව කිව්වා මම දවස් 7ක් ඉන්නවා කියලා. ඊට පස්සේ කොහොමද බිල් පොත තියෙනවා දවසක රුපියල් 20ක් ගෙවන්න ඕනේ. ඔබට ඕන කැමති ගණක් ගෙවලා ලියාගනින් කියලා. ඉතින් මං කොම්බ මැනේජර් නා ලියවපන් කියලා බෑ හම්බෝන එක ලියාගනින් කිව්වා. කියන පස්සේ මේ කාමරයක් නිදහස් තිබුණා. ඒ දවස්වල නිල්ල මැතර කාමර තිබුණේ නැහැ. ඒක ගියාට පස්සේ මම දවස් 8ක් හිටියා මට මතක නැහැ. ඒ දවස් 8 මොනවක්වත් මං කතා කරේම නැහැ. ආවා උදේ කැඳ ටිකක් බිව්වා. යෝග ව්‍යායාම කරා භාවනා පරියන්ක හතරයි ඉහි කරන්නේ. තවලට ගත්තා ඊට පස්සේ මම එන දවසේ රසාවට යන්නයි මම එළියට ආවේ. ඇවිල්ලා අර අම්මන්ඩි ගාවට ගියා. පුදුමාකාර විදිහට මට බැනගෙන බැනගෙන බැනබන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට මොකද්ද මං කරපු වැරද්ද? මේ ආරකමෙන් ගා කියලා දොස් කිව්වා. ඉතින් මං කරේබන හිතේ මට හිතා ගන්න බැරි මොකද්ද මේ කියන්නේ කියලා. මොකද මං සුද්ධියන්ට සාමාන්‍යයෙන් ආසයි. ඉතින් සුද්ධිත් එක තරහ නෑ මගේ. මම මොකද උනේ කියලා මේ දවස් අටම මට කතා නොකරන්න මං ඔබට කරපු වැරද්ද මොකද්ද කියලා. ඉතින් මං කව මට එහෙම මං කවුරුත් එක්ක කතා නොකරන්න ගන්න අධිෂ්ඨානයක් නෙමෙයි භාවනා යන නිසා කාලසටහන තියෙනවා මං කිසි කෙනෙක් එක්ක කතා කරේ නැහැ කියලා. ඊට පස්සේ දෙවෙනි සැරේටත් කිව්වා මේක කරන්න එපා මිනිස්සුෙකුට මේ සීමිත ගාණක් ඉන්නේ. ඒක මගේ ජීවිතේ මට කරන්න තියෙන ලොකුම දඬුවම තමයි කියව කතා නොකර ඉන්නේ. ඉතින් මං ගෝ මට කලාතුරකින් හම්බෙන්නේ ඒ නිසා මම කතා නොකර ඉන්නවයි කිය. ඊට එතන හිටියා නීල් කියලා තව නිව්සීලන්ත ආපේ කෙනෙක් මං කෝ මෙයා යෝගා වුණා මම මෙයාටත් මේ ටිකේ කතා කරේ නැහැ කියලා. ඊට පස්සේ අම්මන්ඩි පාපොච්චාරණයක් කරා. ඒක මං හරි දඟකාර කෙල්ලක්. මේ තාත්තා මට හොඳටම දඟ කරනකොට කරන්නේ ගල්ලඟුරු කාමරයට දාලා වහනවලු. කිසි කෙනෙකුට කෙනලු කතා කරන්න එපයි කියලා. මට මරණයට වැඩිය අපල්ලු ඒක. ඒ නිසා උඹත් හරියට ගල්ලඟුරු කාමරයට දාලා මාව වැහුවා වගේ වැඩක් කරේ කියලා. ඒ කතා නොකර හිටීම එයාට පේන්නේ එයාට පුද්ගලිකව කරපු කෙනෙක්මක් කියලා. ඉතින් මේ විදිහට භාවනා කරන කෙනෙක් gedara dore ගත කරන්න ගියාම හරියට මේ වගේ වර්ග වටහා ගැනීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක හැබැයි ඒ භාවනා නොකරන කෙනාගේ දෝෂයක් නෙවෙයි. භාවනා කරන එක දැනගන්න ඕනේ ලෝකේ ජීවත් වෙන්නේ මෙන්න වගේ වාචාලකමින් ගත්ත සමතුලිතතාවයක් හරහා. ඒ වාචාලකම නැති වුණොත් ඉන්න බෑ. භාවනා කරන එක නා විතක්ක ਵਿਚාර සංසිඳවන්නේ හොඳට ඕම නීවරණත් එක්ක වැඩ කරලා අදිෂ්ඨාන කරලා මට මේ මෙනෙහි කිරීමෙන්තර ਵਿਚාරයෙන්තර මේකට යන්න ගියාට පස්සේ තමයි කවදා හරි ප්‍රීතිය අත්දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා විතක්ක ਵਿਚාර දෙක කැප කරාට එයාට ආධ්‍යාත්ම වශයෙන් නිර්ාමිත සුඛයක් තියෙනවා. ඒ සුඛේ නිසා එයා දන්නවා දිගින් දිගටම නිස්සද්ද වෙහිටියොත් මේ ප්‍රීතිය වැඩෙනවායි කියලා. නමුත් එදිනදා මිනිස්සු කතා නොකර හිටියට එහෙම දෙයක් හම්බ වෙන්නේ නැති නිසා ඒගොල්ලන්ගේ මේ සමතුලිතතාවයේ එන්නෙම ඒ වචන කතා කිරීම. ඉතින් ඒකෙදිත් ඇත්තටම මේ ලස්සන කියමනක් මේ බුද්ධ දේශනාවක් බටහිර මේ සාහිත්‍ය හරහා මතක් කරගන්න පුළුවන් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉස්සර වෙලාම ඔය ඔය කවුන්සලින් කියන එක නැත්නම් ප්‍රී ඇසෝසියේට් කියලා කියන්නේ ඒ මේ අපි කියන්නේ මේ උපදේශනේ ඒ උපදේශන ගැන කතා කරනකොට 1918 19 වසරවල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබිලා තියෙනවා මානසික රෝගියෙක් ආවට පස්සේ ඒ උපදේශකයා යාට සුවසේ විවේක වෙන්න ආසනයක් දීලා තමන් විවේක ආසනික ඉඳගෙන ඒ පුද්ගලයාට එක දවසක නෙවෙයි දවස් කීපයක් හුරු කරලා විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕන ඔයා කොයි දේ කිව්වත් මම ඔයාගේ පෞද්ගලිකත්වය කාටවත් මම වෘත්තිය මේ වශයෙන් හෙලි කරන්නේ නැහැ ඒ නිසා බය නැතුව හිතට ඉඳ කියන්නේ. දවස් 3-4ක් යනකොට ඒ පුද්ගලයා අර ඇසුර හරහා දහස් කතනය හරහා එයාගේ එයත් දන්නේ නැති හිතේ යටිපත් වෙච්ච දේවල් එඩි වෙන්න පටන් ගන්නවා අන්නේ පටන් ගන්නකොට ඉවන්සයම කතා කරගෙන ඉන්නකොට උපදේශන උපදේශකගේ කාර්යභාරය යාගේ භූමිකාව මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා ඒක උඹට ඇහුණට බීරෙක් වගේ හිටපන් කියලා. උපදේශකයා ඒ ලෙඩා කතා කරනකොට බීරෙක් වගේ ඉන්න ඕනයි කියලා. මේක කිසිම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් පස්සේ ආව પરම්පරාවේ කිසිම කෙනෙකුට තේරුණේ නැතිලු ඔක්කොමලා චෝදනා කරාලු එමෙ බීරෙක් වගේ ඉන්න එක නොසලකා හැරීමක් කියලා. නමුත් එරික් ෆ්‍රොම් මුගෝ කාලයකට පස්සේ සෙන් බුද්ධ ආගම හරහා දැනගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සෝතවා බදිරෝ යථා කියලා. යෝගාවචරය හැසිරෙන්න ඕනේ කන් ඇත්තේ නමුත් බීරෙක්සේ. එතකොට අනිත් එක්කනා කියන දේ ඇහුනට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඌමිට දෙන්නේ අන්නේත් නැහැ. අහගෙන ඉන්නකොට තමන්ගේ හිතේ දොඩමලුකම නතර වුණොත් තමන්ගේ හිතේ ඇතුළත කතා නතර වුණොත් විතරක් ඒ කියන දේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා. තේරෙන පටන් ගත්තට පස්සේ මේ ප්‍රශ්නට උත්තරේ ඉබේම මොකද දෙන්නටම එකම සමාන මානසික මනස් දෙකක් තියෙන්නේ මෙයාට තේරෙනවා මොන විදියකින් හරි මේ පුද්ගලයා මේ කියන දේවල් ගැන හිතන්න ගත්තොත් විතක්ක ਵਿਚාර දාන්න ගත්තොත් චින්තාමය ඥාන ඉස්සරහට ඇවිල්ලා ප්‍රශ්නේ යට යනවා සතියේදී මේ දේ තමයි සිද්ධ වෙන්නේ එතකොට ලෙඩක් ලෙඩා තමන් වෙදක් තමන් තමන්ගේ හිත දොඩමළු වෙනකොට තමන් ඒක දිහා අහගෙන ඉන්නේ මේක හිතේ කතාව යන්නේ. අහගෙන ඉන්නේ බීරෙක් එහෙන කන් ඇති මිනිස්සෙක් බීරෙක් විදියට හැසිරෙන විදියට. මෙන්න මේ තාක්ෂණේ නැත්නම් මේ මේ කියන අංගය මේ කියන ගුණය Taman තුල වඩා ගන්නකම් හරි අමාරුයි සම්මා සංකප්පය ඇති කරන්න. හිත කොච්චර දෝ දඩමල වෙන මොනවා හරි කියනකොට මන අපේ පහල කරනවා අමන අපේ පහල කරනවා ඒක හොඳයි මේක නරකයි ඒක සුභයි මේක අසුභයි নানা ප්‍රද ඒ එකකටවත් ඕමිට දෙන්න යන්නත් එපා ඕ කියන්න යන්නත් එපා නෑ කියන්න යන්නත් එපා නාහින්නත් එපා අහුම්කම් දෙන්න බීරෙක් වාගේ අන්න එතකොට හිතට සමන්ටම තේරෙනවා මේ හිත භවයේ පැවැත්වීම සඳහා අසම්පජාන වචී සංඛාර වශයෙන් පවත්තන අසම්පජාන වේගර කියන්නේ අසංස්කාරික වචී සංඛාර වශයක් වගේක් තියෙනවා. Taman හිතුවේ නැති වුණාට Taman චේතනාත්මකව සම්බන්ධ නොවුනට Taman අදිෂ්ඨාන නොකලට පිටින් සංඥායනයක නතර වෙච්ච ගමන් හිත අමතර දොඩමළු වීමකට පටන් ගන්නවා. මෙන්න මේ දොඩමළුව හරහා Taman ගෙනාපු කර්ම බීජ එලිමත් වෙනවා. Tamanට පොඩි කාර්යදී වෙච්ච මානසික භීතීන් භ්‍රාන්ති ඔක්කොම එළියෙන්න පටන් ගන්නවා. මේ එළියට දැමීම තුවාලකින් සැරව පිට වෙනවා වගේ වැඩක්. මේකට පිට වෙන්න දෙන්න ඕන. පිට වෙනකොට ලොකු සාන්තියක් සොයක් එනවා. හැබැයි ඒක එක්ක කතා ගොතන්න යන්න දෙන්න එපා. විතක්ක ਵਿਚාර වගේ ගොජ දාන්න එනකොට අර සායනයක් කරන කෙනෙක්, උපදේශනයක් කරන කෙනෙක් ලෙඩා කතා කරනකොට අහගෙන ඉන්නවා. හොඳ අවදියකින්. නමුත් කිසි විදියකට උරුමිට දෙන්න යන්නේ නැත්නම් ඔව් නෑ කියන්න යන්නේ නැත්නම් හරි වැරදි කියන්න යන්නේ නැත්නම් අරයට නිසිනින්ද කතා කරන්න දෙනවා. ආන ඒකම භාවනා කරනකොට ආනපන සංසිඳිලා හෝ වේවා ආනපන තියෙද්දි හෝ වේවා මේ හිතේ දොඩමලු එනකොට එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර Tamange පාලනයෙන් තොරව ඒකට කියන්නේ අසංස්කාරිකව එන එක එනකොට ඒ තුල තමයි මමයා මොකාද කියලා අල්ලන්න පුළුවන්. මගේ ඇත්ත ස්වභාවය මේ කතා කරන වචන තියෙන රංගපෑමක්. ඒකට මේ මේ සමාජ සිටිත් විදිත් අනුව අනුන්ගේ හිත් ගන්න විදියට නමුත් අර දොඩමළුවේ කිසියම් සදාචාරයක් නැහැ. ඒකේ ඒකේ පේන්න තියෙනවා තමයි සංසාරේ පුරාට ගෙනාවු බීජ. ඒකම මෙතෙක් වෙනකන් ජීවිතේ තමන් යටිපහුවෙච්ච සන්තුෂ්ත සන්තෝෂ කරගන්න බැරි ආශාවල් තමන් බීතිකාවටපත් වෙච්ච දේවල් ඒ ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතනදී මේ සතිය තමන්ගෙන්ම බාහිරයට ගිහිල්ලා Taman දිහා බලාන ඉන්න තුන්වෙනි ඇහක් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේ අල්ලගත්තට පස්සේ ඒ පුද්ගලයාට කවදා හරි දෙකේ එකක් තේරුම් ගන්න එකක් තමයි මේ පුනරුත්පත්ති හරහා අපිට අදාළ නැති කුණු කන්දල් ගොඩාක් හිතේ ගෙනල්ලා තියෙනවා. ඒක මේ පිටින් සංඥා එනකම් මතුවෙන්නේ නැහැ. පිටින් සංඥා නතර කරපු ගමන් උකුඩ එනවා. නමුත් මේකේ කවදාකවත් හොඳක් නෑ. කිසිම හොඳක් ගන්න දෙයක් නෑ මේකේ තියෙන මේ රාමණ්ඩි වාගේ එහෙම නැත්නම් අසුචි වලක හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක ඒ පස්ස ඇතුළට කාගෙන ගිය ගඳ වගේ පුදුමාකාර අපේ තියෙන සැරව ටික එකතු වෙනවා. දැන් මේක පිළිගන්නේ නැති බටහිර ලෝකේ පුනරුත්පත්ති පිළිගන්නේ නැති බටහිර ලෝකේ කියනවා අපේ හැම ශෛලයකම න්‍යෂ්ටියේ තියෙනා වූ RNA DNA වල සම්පූර්ණ මානවයාගේ අවුරුදු 40000ක ස්වභාවික වර්ණය හරහා ඇතිවෙච්ච අත්දැකීම් සියල්ලම ගැබ්බෙලා තියෙනවා. ඒක අම්මලා තාත්තලාගෙන් අපට එනවා, අපෙන් දරුවන්ට යනවා. ඒක අඛණ්ඩව මේ DNA RNA වල પરම්පරාව කවදාවත් කැඩෙන්නේ ඒ හරහා ඇතුලේ එකතු වෙලා තියෙන දේවල් වලට Taman බීරෙක් අහුම්කම් දෙන්න වගේ අහනව ඇර බාහිරේ මොන දේ ඇහුවත් ඒ දේට අපි අහුම්කම් දෙන්නේ අහුම්කම් දෙන්න බයයි ඒකේ හොඳක් නැහැ ඒකේ තියෙන්නේ විලිලැජ්ජ කරවන නිନ୍ଦ කරවන ලැජ්ජිත වෙන පීඩිත වෙන දේවල් මේක එළියට එනකන් කවදාකවත් අනුසේ ධර්මවල පිරිසිදුවක් එන්නේ කවදා හරි Tamanට අනුකම්පා කරන්න වෙනවා මේ අසුචි වල හොදලා බොන වතුර ලිඳක් පාටපත් වෙනකන් මේ කුණු ටිකට එන්න දෙන්න. ආන්නයකට අහුම්කම් දෙන්න තරම් Taman Tamanට අනුකම්පා කරන දවසේ Tamanට තේරෙන්න පටන් අරගනි මෙවැනි ධර්මයක් මෙවැනි උපක්‍රමයක් මෙවැනි සතියක් නැති මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක් මේ බාහිරට අහුම්කම් දෙදී අනුන්ගේ දේවල් විවේචනය කර කර කියන දේ sannivedanaye නොවි මේ අර කුණු කන්දරයට තව තව බීජ එකතු කරන මිසක කවදාකවත් අඩිය බැලිලක් වෙන්නේ අඩිය බලන්න ගියත් විශාල වීරකමක් සූරකමක් දීරකමක් තියෙන්න ඕන කෙනෙකුට මේ කුණු ටික වහගෙන අපි කොච්චර ලස්සනට ලස්සන වචන උච්චාරණය කරමින් ගීතිකා ගායමින් හිටියත් මේක කාපට් එකකට කුණු අතු ගන්න වැඩක් තමයි සිද්ධ වෙන්නේ කවදාද මේක එළියට මතුවෙච්ච දවසේ ඒ පුද්ගලයාට සම්මා සංකප්ප වෙනුවට මිච්ඡා සංකප්ප වෙනුවට සම්මා සංකප්පය කියන එක තේරෙනවා. මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තියෙනවා තව කෙනෙකුට කතා කරනකොට තව කෙනෙකුට අහුම්කන් දෙනකොට මොන්න තරම් කුණු කන්දලයක්ද කියන්නේ. මොකද කිසිම කෙනෙක් කවමදාකවත් වචනයක් කතා කරන්නේ රාග, ద్వේෂ, මෝහ නිස්ත්‍රිත නැති. කතා කරන හැම වචනයකම තියෙන එකයි සරුවච්චන් වහන්සේ මෙහෙව් ලෝකෙක මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ 84000ක් කියලා අපිට ඉලක්කම් වශයෙන් කියනවා. උන්වහන්සේ මේක විස කපලා පෙන්ලා දුන්නා මේකේ මේකේ කීවට රාගෙ මතුවෙන්නේ මේකේ කීවට ද්වේෂෙ මතුවෙන්නේ මේකේවට මොහෙ මතුවෙන්නේ. ඒ නිසා අපි ත්‍රිපිටකය කියවන්න කැමති නැහැ. මොකද ඒ කීවට නව කතා නැහැ. ඒකේ කීවට මොනම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ උඹේ ඇඟේ උඹේ හිතේ උඹේ වචන මෙච්චර කුණු තියනවා කියන එක උංග දෙනෙක් හිතනවා ඊට වැඩිය හොඳයි ඔයිට වැඩිය හරි ෂෝක් මේ ජාතක කතාවක් කරන වෙස්තන්තර ජාතික අහගෙන ඉන්නකොට කඳුළු අහගෙන ඉන්න බුල හරි ෂෝක්. එතෙන් බුදුරජාණන්සේ බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ කුමාරයා ගැන තියෙන කතා බොහොම හොඳ හොඳට තේරෙනවා කියනවා. බුදුනාට පස්සේ කියන කතාව කියන ඌව තේරෙන්නේ නැහැ අපිට ගැඹුරු වැඩි. එනිසා ඌව පැත්තකට දාන්න. මොකද ඒකෙන් විතරයි හරියට අර මුලට සතු කරලා පෙන්වන්න දෙන්නේ ඔය ඇතුලේ කුණු කන්දල තියාන පිටින් කොච්චර සායම් දාලා උපමට්ටම් කරගෙන හිටියත් ඔක තව තව ඝන බහල වෙලා තර වෙනවා මිසක්ක. ඔක මතු කරන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙකට අසංස්කාරිකව සංස්කාරික කියන්නේ සකස් කොට මෙහෙවීමක් සහිතව සකස් කිරීමකින් තොරව මෙහෙවීමකින් තොරව මේකට එන්න දෙන්න දීපු දවසේ පැය ගණන් වාඩි වෙලා ඉන්න පුළුවන්. নানা ආකාර කතා එන්න පටන් ගන්නවා තමන්මයි අධ්‍යක්ෂකවරයා තමන්මයි රංගපානේ තමන්මයි මේ කතාව විවේචනය කරන්නේ මුළු එකම ඒකේ තියෙන මුළු ලෝකෙටම ඕන කරන දැනුම තේරම උතන තියෙනවා සරුවච්ච වෙන්න ඕන දැනුම තේරම තියෙනවා නමුත් අපි මේකට නෙවෙයි මේකට නෙවෙයි අපි ආමන්ත්‍රණය කරන්නේ අපි ආමන්ත්‍රණය කරන පිටින් ඇහෙන ශබ්දවලට එහෙම නැත්නම් නන්දාමාලිගේ සින්දු හොඳයි කියයි අමරදේවගේ සින්දු හොඳයි කියයි මම අරයට කැමති මෙයාට කැමති කියලා අර පිට කුණු දාලා දාලා මේක වහනවා මිසක් ඇතුලේ සින්දු අහන්නේ ඇතුලේ සින්දු අහපු දවසේ ඒක වෙන මොනවත්ම කතාවක් නැහැ ওই සරුවච්චන් වහන්සේ කියාපු ටික තමයි මේකට අට්ටියති හරායති ජගුච්ඡති මේක දුකක් වෙනවා ලැජ්ජිත වෙනවා පීඩිත තත්ත්වයටපත් වෙනවා ඇතුළ දැක්කම ඒක නිසා ඒ නිල්ලම් භාවනා මධ්‍යස්ථානයේ කාටුන් එකක් ගහලා තිබුණා ඔබ කවදා හෝ උඹේ ඇතුළත දැක්කනම් ඔබ දුවන්න පටන් ගන්න යකෙක් දැක්කයි කියලා. ඒ තරම්ම මේකට ගන්න දෙයක් නැහැ. නමුත් අපි මේ අපි විශාල අභියෝගයක් කරලා විශාල සටන් පාටයක් කියාගෙන අපි යන්න හදන්නේ කවුරුත් රවට්ටන්නවක්වත් රවට්ට ගන්නවත් නෙමෙයි මේකේ මේ දුක්ඛ සත්‍යයේ තියෙන එහෙම නැත්නම් මේ වචී සංඛාර කියන වචනේ ඇති කිරීමට හේතු වෙන්නා වූ මේ විතක්ක ਵਿਚාර දෙකේ කියන එකට මග ඇරලා පැනලා ගිහිල්ලා කවදාකවත් කෙලවරක් නැහැ. මතු කරලා අවසල කරන්නත් බෑ. ඒ නිසා එකක් කරන්න. හිතලා චේතනා කරලා අදිෂ්ඨාන කරලා අවසන් දෙපා. චේතනා අදිෂ්ඨාන ඔක්කොම නතර කරලා ඇවිස්සලා ඉබේ එන එක දිහා බලන්න. එහෙම නැත්නම් කියනොනම් සසංඛාරිකව විතක්ක ਵਿਚාර වඩන්න එපා. නමුත් අසංඛාරිකව මතුවෙන විතක්ක ਵਿਚාර වළක්වන්නත් එපා. එහෙමනම් මේකේ කෙලවරක් තියෙනවා. එහෙනම් කරගෙන යන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඒකේ ලස්සන දෙයක්වත් සුන්දර දෙයක්වත් පුස්කොළ පොත්වල ලියලා තැම්පත් කරගන්න දෙයක් නැහැ. තියෙන්නේ මෙතේකල් අපිට වෙච්ච අතපසු වීම, කුණු, කෙලස් මේක එළියට යන්න යන්න සුද්ධියක්. ඒක නිසා ඒ එවැනි මේ සඳහන් කරලා තියෙනවා මේ සංසාර විස වෘක්ෂස්ය ද්වේ පලාහනි මෘතානිව සද්ධර්ම ශ්‍රවණං සක්පුරිසං සංසේවණං කිය. මේ සංසාර විස වෘක්ෂයේ <clears throat> හට ගන්න හරියක් හටගන්නේ විසඵල. අමෘත බල දෙකක් තියෙනවා මේ සත්‍යයට අහුම්කම් දීම. සද්ධර්මයට අහුම්කම් දීම දෙක සත්පුරුෂයන් ආශ්‍රයි. මේ සද්ධර්මයේ තියෙන පුස්කොළ පොළවත්තරක්වත් පිටි කරන්නේ මේ තමන්ගේ හිතේ ඇතුලේ තියෙන මේ කුණු ටික ගිය ගමන්ම කුණු ටික යන එකම තමයි වෙන්නේ යනකොට මතුවෙන එක. ඒක වෙන මොනවාක්වත් පිටින් ගන්න ඕනේ අපි මේකට බය නිසා අපි මේ අනුන්ගේ සද්දාහා নানা ප්‍රවිජයට මේ කරදරයර ජීවත් වෙන්නේ. භාවනා කරනකොට අනිවාර්යෙන් මේක වැඩි වෙනවා. තමන්ගේ මූල කර්මත්තානේ සංසිඳනකොට දොර ඇරියා වගේ මේක කොජ දාන්න පටන් ගන්නවා. කිසිසේත්ම බය වෙන්න එපා මේකදී නපුරු සද්ද ඇහි, නපුරු දේවල් පෙනෙයි, නපුරු ගඳ එයි, නපුරු ඇඟ නලයෙන් කලවීමෙයි, ඈත තියෙන දේවල් ඇහි මේ සේරම මොන මොනම ආකාරකින්වත් දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ හිතේ තියෙන කෝලම් ටික. ඉතින් භාවනා කරන යනකොට සමහරුන්ට පිස්සු ඇදෙනවා, යක්කු වැහෙනවා, භූත දෝෂ එනවා. ඉතින් ওই භූත දෝෂ නැතිව ඉන්නවයි කියලා කියන්නේ වහගෙන ඉන්නවයි කියන්නේ. භූත දෝෂ එනවයි කියලා කියනහට තිබුණ භූතය එළියට එන එක තමයි. ඉතින් සාකරගෙන කරගෙන කරගෙන යනකොට භාවනාවේදී තමන් කැම්ම කාගෙන ඇතුළට යනවනම් පුදුමාකාර උනන්දුවක් පුදුමාකාර අවශ්‍යතාවයක්ම තියෙනවා මේ ජීවිතේ නිවන් දකින්න මේ ජීවිතේ සත්‍යධර්මයේ දැනගන්න මේ කුණු කන්දලට එන්න අරින්න. එන්න ඇරලා බීරෙක් නෑ ඇත්තද කන් ඇති මිනිසෙක් බීරෙක් වගේ අහගෙන ඉන්නවා වගේ අපි මේ ලෝකේ අපිට කරන අභූත චෝදනා අහගෙන ඉන්න ඕනේ කන් ඇත්තේ නෝත් බීරෙක් වගේ. ඇතුලෙන් එන ගොජ දාන විතක්ක ਵਿਚාර කිසි කෙනෙක් කරපු හෝනියමක් නෙවෙයි. කිසිම භූතයකුත් නෙවෙයි. කිසිම අමනුෂ බලවේගයකුත් නෙමෙයි ඇතුලේ තියෙන දෙයම. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අහං නාගෝව සංගාමී ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සන් දුස්සීලෝහි බහුජන. මම යුදට වන් නැති කුසේ දුන්නෙන් විහිදින ඊතල ඉවසා දරා සිටිනවා. ඒ වගේ තමයි මම මේ මිනිස්සුયો කියන පඬිත වචන අතිවාක්‍ය මම ඉවසනවා මොකද ලෝකයා දුස්සීලයි. ලෝකේ හුදු දුස්සීලයි. ඒ නිසා මිනිස්සු කතා කරන්නේ හැම වචනයක්ම කෙටේරියක්. හැම වචනයක්ම කෙනහිල්ලක්. කතා නොකර හිටියොත් ඇතුළට කැපෙනවා. ඒ නිසා මේ මිනිස්සු ගොජ දානවා. ගොජ දැම්මට පස්සේ අපි එක බාරගත්තොත් අපිට කවදාකවත් ඉදිච්ච බතක් කන්න හම්බ වෙන එකක් නෑ. එලාගත්ත පැදුරක නිින්ද යන එකක් නෑ. මේවා ඉවසන්න ඕනේ. යුද්ධතවන් ඇති කුසේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔච්චර පිං ඇති කෙනත් එහෙම කියනවනම් අපේ සංසාරේ කොච්චර ඇද්ද අපිට ඒරියස් එක ඉඳ තියෙන දේවල්. ඒක නිසා කවුරු ඇවිල්ලා මොන දේ කෙරුවක්වත් කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් ඉන්න පටන් අරගන්න නම් මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප හැදිච්ච පුතේකට මිස වෙන කිසිම විදිහකට පරිතද කළ කරන්න බෑ. එනිසා අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ භවනා කරලා මේ යකා එළියට එන වෙලාවේදී මේ පෙරේතය එළියට එන වෙලාවේදී මේ භූතයා මේ අමනුෂ්‍ය එළියට එන වෙලාවේදී බුදුන් සරණ ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් සතියෙන් සමාධියෙන් සීලක පිළිහිටලා මේකට එන්න මුණ දෙන්න ගත්තොත් එන දෙයට මුණ දෙන්න පුළුවන් වුණොත් ආනිදාර තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මම වචී සංවරයක් ඇති කර ගන්නවා අපි ඉස්සරහට යනකොට කාය සංවරයක් ඇති කර ගන්නවා කියලා. මෙතෙකුත් අපි කරගෙන ආවා. නමුත් ඒක බාහිර හේතු නිසා ඇති කරගත්ත සංවරයක්. මේ එන එක ඇතුළතින් එන සම්මා සංකප්පය හරහා එන සංවරයක්. ඒක එනකොට ඒ බුරුම පඬිස්සංශ කියනවා කාටත් ඉස්සර Tamanට වැටෙනවා කියලා. දැන් මේ සුද්ධිය වෙන්න පටන් අරගත්තා කියන එක Tamanටම වැටෙන්න පටන් අරගන්නේ. ਸਰුවචනංශේ හිටියානම් ආශයනුසේ ඥාණයට අහු වෙනවා. දැන් නැති නිසා තමන්ම බොහෝමත්ම ස්වං විවේචනාත්මකව බලන්න ඕනේ මේ කුණු එළියට එනවනම් හැකිතාක් එන්න ඇරලා පුළුවන් තරම් අර මදහත් හිතේ මම නැවතත් ඒ වචනේ පාවිච්චි කරනවා අසංස්කාරික වචී සංඛාර. තමන් සකස් කර නැති මෙහෙයීමකින්තරෝ ඉබේමත් වෙන වචී සංඛාරවල තමයි මම කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකට ඇති වෙන්න එළියට එන්න ගියාට පස්සේ තමන්ට තේරුම් පටන් ගන්නවා ආය රකින්න දෙයක් නැහැ ඊට පස්සේ. බොරු කියන්නක්වත් මම පාණ්ඩවත් දෙයක්වත් නැහැ. යථාවාදී තථාකාරී කියන தත්ත්වෙ ඉන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ මුල්ලකට ගිහිලා කැලේකට ගිහිලා ගහක් මුල ගිහිලා කරන භාවනාව තමන්ගේ ආචාර ධර්ම වලට බයලජ්‍ය දෙකට ඉන්ද්‍රිය සංවරයට සීලයට සම්බන්ධ වෙන්නේ මෙන්න මේ සම්මා සංකප්පය හරහා ඒ නිසා ඒක බුදු මානසික වැඩ පිළිවෙලක් නෙවෙයි කාය වච වාක් සංවරයට බලපාන ඒ නිසා ඒක වෙච්ච දවසට ඇතුළත සාසනයටත් බාහිර සාසනය අභ්‍යන්තර සාසනයටත් බාහිර සාසනයටත් වෙනසක් වෙනවා. නමුත් මේක අර ඊටාත්ම හිමීට සිද්ධ වෙනවා. කවදාකවත් ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගිය ගමන් ඔය පඬිතකම් චින්තාමය ඥාන ඉස්සර වෙනවා. හිමීට හරි කමන්ටයි මේක සිද්ධ වෙනවා නම් ඇති තාක් දුරට ඒ සද්ධර්ම ශ්‍රවණයේ සත්පුරු ශාස්ත්‍රය තුලින් ඒ ඇත්ත මොන තරම් ප්‍රයෝගයකින්ද ප්‍රයත්නයකින්ද මේක රකින්නේ අනේ මටත් මේ ජීවිතයේදී මේ විදිහට ඒක දිගට කරගෙන ඒ පරණ තිබුණේ වගේ වං කරලා අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව මේ ක්ෂණ සම්පත්තිය ලදලද අවස්ථාවේ අපිට උපයාසපයා ගන්න ලැබීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවේ යුක්තව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා